හොඳයි සීල දෙනාටම තෙරුවන් සරණයි. අපි නැවතත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමක්. අපි ඊයේ මතක් කරගත්ත නිසා මූලික කරුණු ටික අද අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු. අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය අපිට ආරම්භ කරලා දෙන විදිහට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මේ අත්දැකීම පරයන්ත පරයන්ක භාවනාව සම්බන්ධවයි. කොට්ටේ මත වාඩි වී ආස්වාස හා ප්‍රස්වාස පටන්ගත් විට හොඳින් ගොරෝසුව උණුසුම්ව නාසිකාග්‍රේ වදින අයුරු නිරීක්ෂණය වන්ට විය. ටික වේලාවක් ඒ සිසිල් ලෙස වැටෙන වැටෙන අයුරු දුටිමි. තව ටික වේලාවකින් ඒ සිහින්ව සිනිඳු වී යන්නා යාන්තමින් දැනෙන්න පටන්ගත් නිසා උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළමි. මේ අවස්ථාව වන විට හිත නොයෙකුත් සිතවිලි සිත නොයෙකුත් සිතවිලි වලට ගොස් නැවත ඊටම ඉක්මනින් මූල කර්මස්ථානය වන හුස්ම රැල්ල නාසිකාග්‍රයේ වදින තැනට හා උදරයේ පිම්බීම හැකිලීමට ගෙනීමට පුළුවන් විය. තවත් ටික වේලාවකින් උදරයේ පිම්බීම හැකිලීමත් නොදෙනීම නොදෙනී තත්වයට තත්වයට උදා විය. හුස්ම ගැනීම හෙලීමද නොදෙනිනි. කොට්ටේ මත ඉඳගෙන ඉන්නා බව හා දෙපා සීතල පොළවේ රැඳී ඇති බව නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවේදී ආනාපානය නොදෙනන නිසා සිත වෙනත් අරමුණු සොයා සොයා යන බවක් දුටිමි. හුස්ම රැල්ල සොයා ගැනීමට අපහසු විය. අවටින් ඇසෙන ශබ්ද හොඳින් නිරීක්ෂණය විය. සිත බොහෝ වේලාවක් වෙනත් අරමුණු අතර යමින් ඉඳ හිට හුස්ම රැල්ල සොයසොයා මුළු වේලාවම ගතවිනි. සමහර වෙලාවල ඍජුව ඉඳගෙන නොසිට කොන්ද හොඳටම නැවි ඇති බව දුටිමි. හුස්ම හොඳින් තුනී වී යාම හා ඉන්න අනතුරුව මොකුත් නොකර නිකන් සිටිය යුතු බව අසහා ඇතිමුත් සිත එසේ නවතින්නේ නැතුව අරමුණු සෙවීම නතර කර ගැනීමට හා භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. මේකේ වාක්‍යයක් ලියලා තියෙනවා අර විදිහට හුස්ම ගෙවි යෑමට අනුග්‍රහකරනද නමුත් එහෙම කරන්න උත්සාහ කරාට හිත මොනවාරි හොයන යන ගතියක් තියෙනවා. ඉතින් මේ මේ නිරීක්ෂණය හරියම වැදගත්. අපේ හිතට විවේකී දුන්නට කවදාකවත් ඒකට කැමති නැහැ. ඒක මොකක් හරි ඊට පස්සේ ක්‍රියාදක ක්‍රියාත්මක දෙයකට ඇදිලා යනවා. ඇදිලා ගිහිල්ලා ඊට පස්සේ බලනකො හරි කාදරයි හරි ඉසේකක්මයි හරි ආතතියක් එනවා හරිම අසහනයක් එනවා කිය අර කරදර වල චෝදනා කරනවා. මේ පැත්තේ ෂෝක් එකට විවිධ තැනක් තියෙනවා. මේ දෙකෙන් අපේ හිත කොච්චර ආතතියට කැමැතිද කොච්චර කරදර වලට කැමැතිද කොච්චර සිද්ධි බහුල භාවයට කැමැතිද කොච්චර වැල්වට ආරං වලට කැමැති කියලා දැක්කොත් මේ හිත ඉල්ලගෙන මේ දුක විඳින්නේ. ඉතින් අපිට දෙන්න විකල්පයක් නැත්තම් මේ මේ විවේකතනක් තියෙනවා කියන විකල්පයක් නැත්තම් හිත හැමදාම කනපින්දම් ගන්නවා. හැමදාම චෝදනා කරනවා. ඉතින් වෙන බුද්ධජානන්සේ අපිට සහයෝගයක් ලැබලා දීලා කියනවා. හිතට විවේක වෙන්න ඕන තැනක් හදලා දීලා එහෙම නැත්නම් අරමුණු නැති තැනක් හොයලා දීලා එයා ස්වභාවයෙන්ම අරමුණු හොයන ආතතිය හොයන ලෙඩ හොයන එහෙම නැත්නම් පශ්චාත්තාපය හොයන දෙයක්. අපි යම් හේකින් එකට විකල්පයක් කිව්වේ නැත්නම් අපි හිතනවා ඒකට අපි උත්තර බඳින්න ඕනේ කියලා. නමුත් කවදා හරි හිතට දුන්නොත් නික්ලේශී තනක් නිර්මල තනක් ക്ഷേම භූමියක් එයා ඒක අතහැරලා පණින හැටි බලනකොට පැදුරටත් නොකිය පයින්. ඒ නිසා මේ ගමනේදී අශෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං කියලා සර්වචනහන්සේ ශෝක නොකරන තනක් හිතට අඳුලා දෙනවා. අශෝකං විරජං රජස් නැති තැනක් හඳුලා දෙනවා. කේමං ඛේම භූමිය හඳුලා දීලා කියනවා මේක උත්තරම මංගලයක් කියලා. නමුත් අපේ හිත කැමති නෑ. අන්නෝක දැකපු දවසේ තේරෙනවා අපි ඊළඟට විඳින දුකක් විඳින්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි දුක දීපෙකන හොයනවා. නැති කරන්න හදනවා. ඉතින් ඒක නිසා මේ ලියලා තියෙන එක නැහැහෙන මේක පිළිබඳ අවබෝධයක් ඇතුව ගිය නමුත් අර හිතේ තියෙන අර ජඩ ගතියට හිත තියෙන අර කෙලෙස් වලට ඇතිගත්තේ තාම යට වෙලා තියෙනවා. ඉතින් මේක කරන්න තියෙන්නේ මේකේ තුන්වෙනි වාක්‍යයේ නැත්නම් හතරවෙනි වාක්‍යයේ කියවෙනවා මම හුස්ම ගෙවිගෙන යනකොට ඒ වෙනුවට මම පිම්බි මැකිලිම හෙව්වයි කියලා. ඒ වැඩේ යා කරපු වැඩි වැඩක්. පිම්බි මැකි ආනපාන ගෙවුණා නම් ඒක දිගේම යණ්ඩයි ඕනේ. හිතත් බලන්නේ මොකක් හරි සිද්ධියක් හොයන්න. ක්‍රියාශක්තියක්, කාර්ය බහුල තැනක්. ඒකට උදව් කරන එක තමයි අපි කරන අපරාධය. ඒක තමයි මදුපිණ්ඩික සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරන්නේ. මේ ප්‍රපංච කොටන කරන තැනකට එනකොට ඒක අභිනන්දනය කරන්නත් එපා, අභිවදනය කරන්නත් එපා, ඒකට රිංග ගන්නත් එපා. ඒ වෙනකොට තැම්පත් වෙන දෙයට අනුග්‍රහ කරන්න. ඉතින් මේ දේ මේ වගේ සංදිස්ථානට ආවොත් අභාවිත මනස හැමදාම සිද්ධි බහුල භාවයට දුවනවා. රාගාධික දේට දුවනවා. ඕජාව තියෙන තැනට දුවනවා. කවදාකවත් අර නික්ලේශී නිර්මල තැනට යන්නේ නික්ලේශී නිර්මල තැන බුදුබණක් අහලා කැමති වුණත් හිතේ ජඩගතියක් තියෙනවා පුරුද්දට යන. නමුත් දිගට කරනකොට කවදා හරි හිතට කියලා දෙන්න පුළුවන්. උඹට දුක ඕනේ නම් විඳගෙන හොයාගෙන කාපන්. හැබැයි මේ බුද්ධ ශාසනයක් කියලා එකක් තියෙනවා. ප්‍රතිපදාවක් කියලා එකක් තියෙනවා. හික්මීමක් ශික්ෂණයක් කියලා එකක් තියෙනවා. මෙන්න ඕනනම් විසුත්තනක් තියෙනවා. අපිට කරන්න තියෙන අර පිරිසිදු තැන, නික්ලේශී තැන, නිර්මල තැන නැවත නැවත නැවත නැවත මතක් කරලා දෙන එක තමයි. ඉතින් කවදද මේ කක්කාවට අදින හිත, සිද්ධි බහුල භාවයට අදින හිත, කතන්දරගතට හදන හදන බවට ඇවිදින හිත, අසහනයට කැමැති හිත, ආතතියට කැමැති හිත මේ විවේකයට කැමති නේක තමයි අයෝනිසෝ මනස්කාරය ඉඳලා යෝනිසෝ මනස්කාරට එන්නේ කියලා. ඒ කොයි වෙලාවෙ වේද කියන්න බෑ. කවමදාකවත් හිතපු වෙලාවක නෙවෙයි ඉන්නේ. අපිට තියෙන හිතට පුළුවන් තරම් නිර්මල වූ නික්ලේශී වූ ക്ഷേම භූමිය පේන තෙක් මානේ තියලා හරි කියන්නේ මට කරදර නැ මෙතන වරේ. ඒ දියේදී ආ යනවනම් ඒක ਸਰබලදාරි දෙයියන් දුන්නට හරියන්නේ නැහැ. වෙන කෙනෙකුට දුන්නට හරියන්නේ නැහැ. උඹමයි ඊළඟන කන්නේ. ඒකට එරික් ෆ්‍රොම් කියන එක නාලියලා තියෙනවා fear of freedom කියලා. අපේ හිත මේ විවේක ස්ථාන පුදුම බයයි. විවේකයට විමුක්තියට පුදුම බයයි. මේ කතන්දර ගොතනකට අදිනවා. ඒකයි අර දණ්ඩපාණි බ්‍රාහ්මණය ඇවිල්ලා අහනකොට බුදුරජාණන්සේක ඔබ කිමක් කයකින් වාදී කියන මම ලෝකේ මේ පටලැවෙන තැන් වලට යන්නේ බාහිර කතා වල පටලැවෙන්න යන්නෙත් නැහැ. ඇතුළත කතාවට පටලැවෙන්නෙත් නැහැ. යම් වෙලාවක ප්‍රපංච සංඥා සංකා සමුදාචරණ නැති තැනක් තියෙනවනම් කතන්දර ගොතන්නේ නැති ෆැබ්‍රිකේට් කරන්නේ නැති පටලැවෙන්නේ නැති තැනකට එතෙන්ට යනවා මේව එකක්වත් මම අගේ කරන්නේ නැහැ මේ සමාජයට මේ සාමාන්‍ය වචෙන් කියන මේ සමාජශීලී වෙන්න එපා. සමාජශීලී වෙච්ච ගමන් ජනමාධ්‍ය. සමාජශීලී වෙච්ච ගමන් වරෙන් මචං මහමුදේ නාන්න ඕක තමයි කියන්නේ. ගියොත් අම්මා තලා වීමට ඒසපැත්තකට වයන්. ඉතින් පුළුවන් ද කියලා බලන්න අපිට තියෙන මේ සටනෙන් අපිට දිනන්න. අපි ළඟ තියෙන මම දැන් මෙතන කියන හුදේකලාව මම දැන් මෙතන කියන මේ විවේකයේ දාලා අපි මේ ජනයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා පුදු කැඹිරිල්ලක් නේ කඹරන්නේ. බුද්ධ කැඹිරිල්ලක් කඹරන්නේ. සත්‍ය තමයි ඒ තරම් කැඹරුවත් මේ විවේකයට ගිය කිසිම වෙලාවක විවේකී අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක හරිම ක්‍රෙඩිබල්. විවේකයට ගියොත් විවේකී අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසා මොන තරම් සමාජශීලී ජීවිතයක් ගත කරත් මොන විදි අබ්බැහි තිබුණත් මොන විදිහට මේ කක්කාවට කැමති වුණත් අපි දැනගෙන ගියොත් වෙලාවක මේ නික්ලිෂී තැනට නිර්මල තැනට ඒක කවදාකවත් අපි ප්‍රතික්ෂේප කරන්නේ ඒකයි බුදුරජාණන්සේ බය නැතුව අපරාධකාරීන්ට කතා කරන්නේ. ඒකයි බුදුරජාණන්සේ බය නැතුව අබ්බැහිකාරීන්ට කතා කරන කොච්චර අබ්බැහි තිබ්බත් අර ගෙවෙන ආනාපානෙමයි ප්‍රොමෝට් කරන්න ඕනේ. ඒක දිගේ මේ යන්න ඕනේ කියන අදහස කමඨහන සුද්ධ වුණා නම් ආනපනේ සියුම් කරන්න ඕනේ හැම ආස්වාසයක්ම ඉවර වෙන්නේ සියුම් වෙලා තමයි හැම ප්‍රස්වාසයක්ම සියුම් වෙලා තමයි ඉවර වෙන්නේ. ඒක තව එකක් එන්න ඉස්සෙල්ලා මේක ඉවර වෙන්න ඉස්සෙල්ලා එන තව එකට පණින්න නැතුව ප්‍රස්වාසය ඉවර වෙනකම්ම බලන්න. එතනම නිවන. හැම ප්‍රස්වාසයක්ම වෙන තැන නිවන. නමුත් ඒක එන්න ඉස්සෙල්ලා තව එකක් අල්ලන්නේ අපේ හිතේ තියෙන කඩප්පුලිකමට, ජඩකමට, නොකෑමනකමට, දහබදුරාකමට. ඒකට කාටවත් දොස් කියන්න බෑ. කාටවත් දොස් කියන්න බෑ. අදාන්ත හිත, දමනෙ වෙච්ච නැති හිත විතර අපිට කරදර කරන දෙයක් ඇත්තේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා දිශෝ දිසඤ්ඤන්තං ගෛරා වේදී වාපන වේදිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට තම කාර්යක දඬුවම් දෙනවද? අපරාධකාරයෙක් අපරාධකාරයෙකුට තව දඬුවම් දෙනට ඊට වැඩිය දඬුවමක් අශික්ෂිත මනස අපට දෙනවා. ඒක හොයන්නෙම කක්කාමයි. හොයන්නෙම එකක් තැම්පත් වෙනට ඊගාව එක අල්ලනවා. හැබැයි අන්තිම කරන්නේ ඉස්සලා වාක්‍යයකදී කියලා තියෙන එක මම දන්නවයි කිය. දන්න නිසා මෙයාට ගැළවුමක් තියෙනවා. හැබැයි අත්දැකීම්මදි. මේක නැවත නැවත කරන්න සංසිඳීමක් එනකොට සංසිඳීම දිහාට අනුග්‍රහ කරන්න. හැබැයි හිතේ ස්වභාවය නම් ඇවිසිල්ලර තමයි පාටි එකට තමයි ලක්ෂි මේ ලක්ෂයක් පූජා කරන මේ තමන් පිච්චමල් පූජාවට තමයි ආසාව ඉන්නේ. පැත්තකටලා උදේකලා වෙනවා කිව්වත් එහෙම ගහක් මුලට යනවා අරණ්‍ය ගත වෙනවා රුක්ක මුල ඒ කිසි ගතියක් නැහැ. අර හඩු ගඳ ගහන තැනකට ගිහිල්ලා ලක්ෂ ගානක එක හැප්පිලා පින්කන්දක් පුරවන ඉන්න තමයි ආසාව තියෙන්නේ. ඒ නිසා ලියුම ආයේ කියවමු මගේ මේ අර්ථකථනයෙන් පස්සේ මේ ලියපු එකනට දොස් කියන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. එකක් අරගෙන පතුරු ගහපුවම අනික් අයටත් පතුරු ගහගෙන හින්දා එළියුම අපි ආයෙ කියවනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මේ අත්දැකීම පරයන්ත භාවනාව සම්බන්ධවයි. කොට්ටේ මත වාඩි වී ආස්වාස සහ ප්‍රාස්වාස පටන්ගත් විට හොඳින් ගොරෝසුව උණුසුම්ව නාසිකාග්‍රයේ වදින අයුරු නිරීක්ෂණය වන්ට විය. ටික වේලාවකින් එය සිසිල් ලෙස වැටහෙන අයුරු දුටිමි. තව ටික වේලාවකින් එය සිහින්ව සිනුදු වී යාන්තමින් දැනෙන්නට පටන්ගත් නිසා උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. ඔය කියන්නේ අරමුණ විශ්ින් අරමුණ සියුම් වෙනකොට මම කරන්නේ ඊට වැඩි ගොරෝසු අරමුණට හිත දාන. අරක පේන්නේ නැතුව යන එක නොතින් යනවනේ ඒක මගෙන් කරහැරෙනවනේ කියලා ඒ ගෙවෙන අරමුණ දිගේ තවත් සියුම් කරන්න කරන්න සතිය සියුම් වෙනවා හැම ඉන්ද්‍රියක්ම සියුම් වෙනවා නමුත් අපි ඒක නිකන් පාළුවකට දැයිලා කම්මැලි හිතිලා සතිය කැඩෙනවා වෙන්න ඇතිසලා ඊගාට තියෙන අරමුණට දාන ඔය තමයි මායя කරන වැඩේ ඉතින් අපි මේක දැනගෙන කඩුව දෙන්නේ කාටද කියලා දන්නවනම් අර සියුම් වෙන අරමුණ දිගට දිගට පවත් ගන්න අපි තීක්ෂණ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊගාවට එන එක අල්ලන්නද කියලා බැලුවොත් අභාවිත මනස අල්ලන්නෙම ගොරෝසු දේ තමයි. ඉතින් ඒකට දෙවන්නේක් නැහැ. Tamange තකතිරුකම විතරමයි. එහෙම නැත්නම් කමඨාන සුද්ධ වෙලා නැතිකම. ඉතින් ඒ තකතිරුකම බුරුම පඬිස්සවාංශ කියනවා ගුරුන් ගෝලයාට වැඩිය ගුරුන්වංශ ඇතේ තියෙන කියලා. මේක කියලා දුන්නේ නැත්නම් කිසිම කෙනෙකුට සාහජයෙන් මේක දැනුමේ නැහැ. එන්නෙම එකක් ඉවරනකොට ඊගාව එක අල්ලන්න තමයි. එතන සංසාර පැවැත්ම කියන්නේ. ඔබ එකක් ඉවර වෙන එකම බලපං කියන එක ගුරාට තේරුණා නම් ගුරා මොන ක්‍රමෙන් හරි දාලා ගෝලයට එක කියලා දෙන්න ඒක ගෝලයා තේරුම් ගත්තේ නැත්නම් වැරද්ද යන්නේ ගුරුන්වංශයට. කර්මස්ථානාචාරයට. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කොච්චර වග වෙනවද බලන්න මානවයා කරන හැම වැරද්දකටම වග කියනවා. මානවගේ වැඩේ සංසිඳන පැත්තට දාපු ගමන් ගුරුසුදයක් අල්ලනවා. ජේසාන්ති කියන එක මගේ දෝෂේ නිසා මම ළඟටත් ඇවිල්ලා තාම කමඨාන සුද්ධ වෙලා නැත්තම් ඒ සංසේ පුදුම ක්‍රමයකට මේ කමඨාන සුද්ධ කිරීම පිළිබඳව වාර්තා ලියලා ආප්තෝපදේශ හදලා අපොස් මේ මේ අපොරිසම් හදලා පිරුණම් අපවත් වෙනකම්ම කියලා දුන්නා මෙහෙම වෙනකොට අවසන් එපා. tempat වෙන්න අරින්න. ඒක tempat වෙන්න දුන්නේ නැත්නම් ඒක උඹ කරන වැරද්ද නේ. ඒක මම මගේ ඉගෙනීමේ වැරද්දක් කියන තරමට නිහතමානීව කියලා දුන්නා. ඒ නිසා මේ මම එක්කෙනෙක් අරගෙන මේ ගොඩාක් සුද්ධ කරන්න හදන්නේ. ඕකම තමයි ඊට තියෙන ඉස්සරහට කියන හැම ලියුමම තියෙන ඔච්චර තමයි. කොච්චර කිව්වත් අපේ ස්වරූපේ තමයි තැම්පත් වෙන පැත්තට නෙවෙයි අපි සහයෝගය දෙන්නේ අවිස්සන පැත්තට තමයි. අද ලංකාවේ දිනන්නේ කඩප්පුලිය විතරයි ඡන්දෙ ඉල්ලුවොත්. කවුද ඡන්දෙ දෙන්නේ? ඒකල කියනවා බලන්න පාර්ලිමේන්තුව ගිහිල්ලා තියෙන කඩප්පුලිය කියලා. අද ඡන්දෙ දෙන්නෙම කඩප්පුල යන විතරයි. අපි මේ සකල සිරිම්පිලි ශ්‍රී ලංකාව ගැන මම මේ කතා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අවස්ථාවේදී අනපන තුනී වේගෙන යනකොට ඒ තුලම හිටියාම සිතේ ස්වභාවය තම තව දෙයක් අල්ලගන්න එක. ඒතකොට ඒ තුලින්ම තව දෙයක් මතුවෙන්න පුළුවන්ද? මතුවෙන්න පුළුවන්. මතු නොවන කිසිම වෙලාවක් නැහැ. ඒ තියේදී ආනපානෙ ගෙවෙන කතාව දිගේ අනේක තමයි ප්‍රතිපදාව කියන්නේ. වටේ මතුවෙන ආනාපානෙ මතුවෙනකොට පිම්බි මැකිලි මතුවෙන සද්ද මතුවෙන වේදනා මතුවෙන හිතවිලි මතුවෙන ඒවට දොස් කියන්න යන්න එපා. අපි පාරට වාහනයක් දැම්මම පස්සේ අනෙක් මිනිස්සු වාහන දැම්මයි කියලා පාරට අපිට ඇක්සිඩන්ට් වෙන්න අයිතියක් දෙන්නේ නැහැ අපි දැනගන්න ඕනේ ඇක්සිඩන්ට් නොකර යන්න. අපි ගන්න ඕනේ මේ තුනී කරගත්තේ ගොක් අමාරුවේ. ඒකෙදි ගිය තව චිත්තක්ෂණයක් ගියා නම් සංසාරයක් කෙටි වෙනවා. කවදාක සංසාරේ නොකරපු අභියෝගයකට මුණ දීලා අපි කලාවක් ඉගෙන ගන්නවා. අපි අනුග්‍රහ කරන්න ඕනේ කාටද කියලා තේරෙනවා. ඒ වෙනුවට හිත කරන්නේ මොකද්ද? ඊට වැඩිය කලබල දෙයකට හිත දාලා එයා ඒක රසවත් කරගන්න. ඒක ගැන කතන්දර ගොතනවා. එතකොට තුනී වෙන ආනපාන මොකද වෙන්නේ? අසරණ වෙනවා. මං කියන්නේ මේ පොඩි උන්ටත් එක දෙරෙන්න මනමේ කුමාරි කඩුව දෙන්නේ කාටද? මස්සද්දටද? තමන්ගේ ස්වාම පුරුෂයාට. එයාගේ දිගටම හිත තිබුණේ මස්සද්දා කෙරෙහි. ඇත්තටම දිනන්නේ මනමේ කුමාරයා. නැද්ද බිම දාගෙන කඩුව ඉල්ලනකොට අම්මඩි කපුව දෙනවා අතට. අර මිනිහත් යට කරගෙන කපුව කොඩි අයින් කරලා කපුව කපුව අයින් කරලා කඩුව ගන්න බෑ මනමේ කුමාරයාට. මනමේ කුමාරයා තියෙන හැදියාවට තමයි කඩුව පැත්තක තියලා ෆයිට් එකක් දුන්නේ නැත්නම් මුලදීම ෆයිට් එකක් දෙන්න තිබ්බා. ආයුධ නැතුව ඉන වැද්දත් එක්ක යන්නේ මෙයා ඔක්කොම ශිල්ප දන්නවා. මොක කාටද කඩුව දෙන්නේ? ඒ නිසා පිරිමි කොච්චර ෆයිට් කරත් කඩුව තියෙන ගෑණිය අතේ. ඒක පිරිමි දන්නෙත් නැහැ. ඒකයි මං ගෑණියක් ගත්තේ නැත්තේ. සොයින්වාසේ මනක කුමාරයා උදාහරණ ගත්තා. අපි මන් දකින්න රිලෝන්ගේ ෆයිට්. ඒ ෆයිට් එක උනාට පස්සේ ෆිනිෂ් කරන්නේ කවුද? කවුද දිනන්නේ කියලා. අපි මේ පිරිමේ ගට්ස් පෙන්නගෙන මෙහෙම කරගෙන ෆයිට් වෙනවා. ෆයිට් දෙනකොට පිටිපස්සේ ඉන්න වැඳිරියක් තමයි මනවි කුමාරයා තමයි සටන තීන්දුව කරන්නේ. ඒ වගේ තමයි අපි මේ බොහොම අමාරුවෙන් කර්මණක් කරලා සියුම් කරගෙන යනකොට අපේ හිත ඇවිල්ලා කියන ඕක වැඩක් නැහැ. අපි ඊගාට වැඩ වෙන්නන්න පුළුවන් කෙනෙක් අල්ලගමු. එයා කවුද ඊට පිම්බි බැංගලියම තමයි හොඳ. එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක් හයියක් අල්ලනවා. ඒක ගෙවි කරනකොට තව එකක් අල්ලනවා. අල්ලලා කියනවා බලන්නකො මේක සංසිඳෙන්නේ නැහැ නේ කියලා කියන. මේකට දෙවන්නේක් බලපාන්නේ නැහැ. Taman අතේමයි තියෙන්නේ. හැබැයි දැනගෙන යන්න ඕනේ. දැනගෙන ගියේ නැත්නම් වැඩේ කෙරුවේ නැත්නම් වැරද්ද ගෝලයේ අතේ නෙවෙයි. ගුරුනාංශගේ අතේ. මොකද ගෝලයට කවම කවදාකවත් ස්වයම්බූ ඥානකින් මේක වැටෙන්නේ නැහැ. වැටෙනවනම් සංසාරේ ඉඳපු ගමන් ටක් ගාලා අපි නිවන් දකින්න. නිවන් දකින්නේ නැහැ. අපි එකින් එකට ඇද ඇද යනවා. ඒකට ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා එකක් අරගෙන ඒක කොටු කරලා ඒක ගෙවෙන තැනම බලන්න. එතකොට අපි යම් මට්ටමට එනකොට අපිට හීන් දාඩිය දාලා අපි නිකන් ආසාත්මක ලක්ෂණ පහළ වෙලා හුම්ම ගන්න බැරුව ගිහිල්ලා අපි ඊගාට තියෙන කල්ලන හැටි. අල්ලන්නේ සංසාරේ. අල්ලන්නේ සංසාරේ නිසා මේ මට්ටමට අඩු කරගත්තට පස්සේ පේනවා මේක ඇඟේ හයියෙන් කරන දෙයක් නෙවෙයි. සූදානම් මනසකින් ගියොත් tempat වෙන දේ තැම්පත් වීමත් එක්කම එක තව චිත්තක්ෂණයක් යන්න මොන තරම් ලෑස්තියක් තියෙන්න ඕන මොන තරම් සංසාර බයක් තියෙන්න ඕන මොන තරම් ලක්ෂ කෝටි වාරයක් වරද්දලා ඒක වැරදි බව තමයි පිළිගන්න ඕන පශ්චාත්තාප නොවේ එදාට පුළුවන් මේ අර ගෙවෙන ආහනපාන දිගම තව පොඩ්ඩක් එහාට යන්න එතෙයි මැට්න ඊට පස්සේ දවසේ ආයෙ පොඩ්ඩක් යනවා යන්න යන්න යන්න යන්න අපි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතා කරලා කියනවා අපි මේ උඩු හිතේ හිඳලා යටි හිතට බින්ගයක් කපනවා. දන්න තැන ඉඳලා නොදන්න තැනට බින්ගයක් කපනවා. ඉතින් අපි අර නොදන්න දෙයට යනකොට බයට ආයේ දන්න දෙයට පයින්. ඒකට කියනවා fear of unknown කියලා. දන්නේ නැති දෙයට යනකොට අපි අපිට මම ආයේ නැති වෙනවා, සක්කාය දිට්ඨිය නැති වෙනවා, තණ්හාව නැති වෙනවා. දර්ණ ශේෂයට ආපු ගමන් ආය සක්කාදිට්ඨිය ඇති වෙනවා, ආය මාන්නය ඇති වෙනවා, ආය තෘෂ්ණාව ඇති වෙනවා. ඉතින් අපි යම් මට්ටමකට ගිහිල්ලා ආය දර්ණ ශේෂයට පයින්. ඉතින් බුදුහාමුදුරු කෙරේ කියන සද්ධාව කියන්නේ නෑ දන්න ශේෂ්ත්‍රය අමතක කළා නොදන්න ශේෂ්ත්‍රයට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. ධර්මයේ කියන කියන සද්ධාව කියන්නේ යන්න බය නැති ඉස්සරහට තව පොඩ්ඩක් නොදන්න ශේෂ්ත්‍රයට. සංඝයා කෙරේ ඇති සද්ධාව කියන්නේ තව පොඩ්ඩක් යන්න නොදන්න ශේෂ්ත්‍රයට. සීලයේ කෙරේ ඇති සද්ධාව කියන්නේ තා පොඩක් යන්න ඉස්සරහට කියලා. ඉතින් මේ විදිහට මේ અભීත භාවය නොදන්න දෙයට යන්න හැකියාව කියන්නේ උඩු හිතේ ඉඳලා යටි හිතට යනවායි කිය. ඊට පස්සේ ඒක කිව්වේ ඇත්තටම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට වැඩිය කාල් යුන් එයාගේ ගෝලයා ඊට පස්සේ ඒ නොදන්න දේ අමාරු වෙන නමුත් නොදන්න දෙයට ගියාම තියෙන ආනිසංසය මතක් කරනවා නොදන්න ශේෂ්ත්‍රදී අපි ඔක්කොම සමානයි ඒකට කියන්නේ universal unknown කියලා. එහෙම නැත්නම් universal unconscious කියලා කියනවා. ඉතින් අපි ඔක්කොම සමාන තැනට බුදුම බයයි. මොකද අපේ තාන්නමාන ටික නැති වෙනවනේ. අපි අර මිතක ලූපීපි ඔක්කොම නැති වෙනවනේ. එහෙනම් එතන සමාන තැනට ගියාම මේ පොඩ්ඩක් හැපැත්තේ බුදුහාමුදුරුවෝ ඉන්නවා. එතන තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. ඉතින් අපි ඊට වැඩිය හොඳයි බුදුහාමුදුරුවෝ හිටපු දාවයි. අපේ ලෝකයට ඇවිල්ලා අපිට රජ වෙන්න පුළුවන් නම් බලු පන්තියක රජකම හොඳයි කියනවා අලි පන්තියක සමාජිකකමට වැඩියි. අපි ඒකට තමයි මේ නටන්නේ. අලි පන්තිය සමාජිකකම නිකන් අපි නිකන් ඇමරිකන් සිරිබිරිස්නේ. ඊට මෙඩිය හොඳයි බලු පන්තියක හරිකම නැහැ රජ වෙන්න තියනවා නම් මේ නටන ඇටුම ඉතින් මේකත් එක සම්බන්ධයෙන් පෙන්වන්න අමාරුයි. නමුත් උත්සාහ කරලා බලන්න එහෙම ගෙවෙන තැනක් දැක්කනවා. කතන්දර ගොතන තැනට යනවා වෙනුවට සිද්ධි බහුල තැනට යනවා වෙනුවට මේ වෙලාවේදී කඩුව දෙන්න, ගෙවෙන තැනට කොපුව දෙන්න, කතන්දර ගොතන තැනට වැඩිකල් දඟලන්න ඕනේ අපිට ඕනේ මේ ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක කම්ෆර්ට් සෝන් එක කනගාව තියෙන. නමුත් ලෑස්තිලා ගියේ නැත්නම් අනිවාර්යයෙන්ම හිත කරන්නේ මොකද්ද? මාසද්දර තමයි කඩුව දෙන්නේ. ගොරෝසු දෙයට කඩුව දෙනවා. දිගට කියවන්න අන්තිමට එක වාක්‍යයක් මේ ලියන එක නා ලියනවා මම මේ බව දන්නවයි කියලා. තවත් ටික වේලාවකින් උදරයේ පිම්බීම හැකිලිම නොදිනී නොදිනී මේ තත්වයට උදා විය. හුස්ම ගැනීම හෙලීමද නොදෙනිනි. කොට්ටය මත ඉඳගෙන ඉන්නා බව හා දෙපා සීතල පොළවේ රැඳී ඇති බව නිරීක්ෂණය කළෙමි. මේ අවස්ථාවේදී ආනාපානය නොදෙනන නිසා සිත වෙනත් අරමුණු සොය සොයා යන බවක් දුටිමි. මම ආනාපානෙ නැති නිසා වෙන ගොරෝසු අරමින් හොය යන මගේම කඩප්පුල හිත මන් දකින්නයි කියන වාක්‍ය ලියන තරම් දැනුමකුත් තියෙනවා. ආනාපාන නොදැනෙන නිසා අපි දන්න දෙන්නේ රජ වෙන්නේ. දන්න දෙන්නේ අයියා වෙන්න පුළුවන් අපිට. දන්න දෙන්නේ අක්කා වෙන්න පුළුවන්. දන්න දෙන්නේ අපිට ගරු වෙන්න පුළුවන්. දන්න දෙන්නේ අපිට මුදුන වෙන්න පුළුවන්. ගුරා වෙන්න පුළුවන්. අපි දන්න දෙයට තමයි පණින්නේ. නොදන්න දෙයට යනකොට අපි නිකම්ම සිටිසන් ජෝන් වෙනවා. නිකම්ම සිරිබිටිස් වෙනවා. අනන්තා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා කියනවා. අපි නිකන් ගංගා නංගගේ වැලි වැලි කොටක තියෙන වැලි ඇටයක් වෙනවා. කිසි වැලි ඇටයක් එක්ක අනික් වැලි ඇටේ ලොකු නැහැ. එතකොට අපි නිකන් දිය වෙලා ගියා වගේ. අපිට ඕන එහෙම නෙවෙයි. අයියා වෙන්න ඕනේ, අක්කා වෙන්න ඕනේ. ඒ නිසා මොනවත් නැති වෙගෙන යනකොට ඊගාව තැන්න කියලා පදිංචි වෙනවා. ඉතින් ඒක දන්න නිසා මෙවැනි කෙනෙකුට මේ කරන විග්‍රහය තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ ගෙවෙන දේ දිගේ දිගට යන්නේක තමයි අපේ ශිල්පේ. ඒක කඹේ කැවිදිනා වගේ කඹේ කැවිදිනකොට මුලදී කඹේ හයියයි. මැදට යනකොට යනකොට යන්නේම අගාධයකට කඹේ හරියට වැන වෙනවා. පුළුවන් තරම් බැලන්ස් එක තියාගෙන යන්න ඕනේ. ලොකු ලීයක් අරගෙන ලීය හරි කුඩ දෙකක් අරගෙන හරි බැලන්ස් කරගෙන වටපිට බලන්නත් එපා. කවුරු හරි මේ ඔල්ලරසන් දුන්නාට වටපිට බලන්න එපා. අඩිය අඩිය තියාගෙන එහා පැත්තට යන්නේ එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ තැම්පත් වෙන බවට තැම්පත් භාවයට අනුග්‍රහ කිරීම හැම චිත්තක්ෂණෙම අපිට තියෙන අවස්ථාවක්. අභාවිත මනස හැම වෙලාවෙම ගොරෝසු දේවල් ඉල්ලනවා. ඉතින් යන්න යන්න ආතතිය වැඩි වෙනවා, අසහනෙ වැඩි වෙනවා. ඒක නිසා දෙවන්නේක් නැහැ මගේ විමුක්තියට මම විතරමයි. ඒක ඊයේ කරපු වැරදි මතින් තමයි යන්න තියෙන්නේ. ඒක නිසා වැරදි කරයි කියන එක මේ භාවනාවේදී දනුවන් ලැබියොත්ක් නෙමෙයි මේ භාවනාවේදී වැරද්දක් කියලා එකක් නැහැ. මොකද වැරදි මතින් තමයි අපි හැදෙන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්න තියෙන්නේ බිම්බිම හැකිලිම් වේවා ආනපාන වේවා බලාහන ඉන්නකොට ගෙවෙන දේ තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ අනිමිත්ත වර්ගයක් සූත්‍ර 14ක් තියෙනවා එක දිගට අංගුත්තර නිකායේ එකක නිපාතේ සනිමිත්තා කෝබික්ක වේප්පජ්ජති පාපකා කුසල ධම්මානෝ අනිමිත්තා තස්මින් ඒව නිමිත්තයි පහීනේ තං අකුසලම් පජහති. මහණෙනි උපදින තාක් කෙලෙස් උපදින නිමිත්තක් ඇතුව. නිමිත්තක් නැතුව නෙවෙයි. යම් නිමිත්තක් කලන කෙලෙසයක් ඉපදිනා නම් ඒ නිමිත්ත ගෙවෙනවයි කියලා කියන්නේ කෙලෙස ගෙවෙනවා. ඒ නිසා මොකක් හරි අරමුණක් කරන ගෙවෙන තැනට ගියා නම් කෙලස් ගෙවෙනවා. එතකොට හිතට ඉන්න බැරි නිසා ඊගාට කෙලස් තියෙන අරමුණට පයින්නවා. අන්න එතනදී යෝගාවචරයා ඒ හික්මීම සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ඒකට කියන්නේ ප්‍රඥා ශික්ෂාව. ඒක කොච්චරක් ලැහැස්තිලා යන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් ලැහැස්තිලා යන්න ඕනද? ගෙවෙන එකම අල්ලාගෙන ඒකෙම තව ඉදිරියට තියෙන එක චිත්තක්ෂණයක් තව අවුරුද්දක භාවනාවට වැඩි වටිනවා. ජීවිතයක භාවනාවට වැඩි වටිනවා. ඒ නිසා තුනී වෙන පාර පෙන්වන්නේ ආනාපාන එක දිගියක්. තුනී වෙන පාර පෙන්වන්නේ බිම්බි වැකිනෙම නම් ඒක දිගියක්. මේ වගේ ඉදිරිපත් වෙන දේ විචිත්‍ර දේ අල්ලන්න යන්න එපා. සියුම් වෙන දේ, තුනී වෙන දේ, ගෙවෙන දේ, ක්ෂය වෙන දේ, සියුම් දේට දිගට කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගැන මම දැන් මෙතන සිටගෙන සිටිමි ලෙස මෙනෙහි කරමි. එවිට පාදයන් දෙකටම ශාරීරියේ බර දැනී පාදයන් දෙකටම එන ලෙස තද ගතිය දැනේ. එක් පාදයක් වැඩි තද ගතියක් දැනේ. මෙසේ හොඳින් පාදයන්ට සිත පැමිණි පසු සක්මන පටන් ගතිමි. එක් පාදයක් තබන විට වැඩි තද ගතියකුත් අනිත් පාදයට සැහැල්ලු තද අඩු ගතියකුත් නිරීක්ෂණය කරමි. පාදයෙන් පාදයට මෙම වෙනස හොඳින් නිරීක්ෂණය කර හැකිය. මෙසේ විනාඩි 30ක් හෝ ඊට වැඩි වේලාවක් සක්මන් කළ හැක. සිතවිලි පැමිණ සිත පිටව ගිය බව දැනගන්නේ පාදයේ තද ගතිය හෝ සැහැල්ලු බව නොදැන සිටි නිසාය. එහෙත් ඊතා ඉක්මනින් නැවත පාදයේ තද ගතියට සිත ගත හැකිය. ඒ වාගේම සිත ගිය බව වැටහෙනු ඇත. මෙසේ සිත වෙනත් අරමුණකට යෑම මේ වන විට ඊතා අඩු වී ඇත. එමෙන්ම සිත පිටව ගියත් ඊතා ඉක්මනින් පාදයන්ගේ තද සහ සැහැල්ලු ගතියට ගත හැකිය. ඒ නිසා ඒ ගැන වැඩි දුකකුත් සතුටකුත් නැත. මේ අයරින් සක්මන් කරගෙන යන විට සිත බැලූ විට හරිම මධ්‍යස්ත බවක් දැනේ. සිත පාදයන්ගේ නිරීක්ෂණයට නැඹුරු වී ඇති බව දැනේ. මෙසේ පැයකට වඩා සක්මන් කළ හැකිය. මෙම භාවනාව තව දියුණු කර ගැනීමටත් වරදක් කරනවා නම් නිවැරදි කරන ලෙසත් ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම අර පිට යන අරබන පිට යම සූදානම් වෙලා ගිහිල්ලා බැලුවොත් ක්‍රම තුනකට විතර වගේ ඒක හරි පාර තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි මගේ හිත තියෙන්න ඕනේ අන වම දකුණේ සද්දයකට හිත ගිට ගියා. මේ අරමුණ මාරු වුණාට සතිය කැඩෙලා නැහැ කියලා අල්ලගන්න පුළුවන්. අරමුණ සක්මනේ වම දකුණේ තිබුණ ඒක නෙවෙයි දැන් ඉන්නේ. නමුත් දැන් සතිය තියෙනවා. හිතවිල්ලක මේ සද්දෙක. අරමුණ මාරු වුණාට අනපේක්ෂිත දෙයක් වුණාට සතිය කැඩෙලා නැහැ කියලා හොඳට අවබෝධය යන කෙනාට දැනගන්න පුළුවන්. එතකොට දන්නවා මෙතෙක් වෙලා <clears throat> දැනීම තුනේ පයේ සංවේදී භාවේ. ඒකට කියනවා කාය පසාදේ කියලා. දැන් සංවේදී බව තියෙන කනේ ප්‍රසාද භාවයේ තන්නේ කර ටෙලිවිෂන් එකේ channel එක මාරු වෙලා තියෙනවා. මෙතකොට කියනවා එතකොට අර පයේ සංවේදී බව නොදෙනී යනවා කියන එකයි මේකේ වාර්තාගත කරලා තියෙනවා. ඊට වැඩිය පේන්නේ සංවේදී වෙලා තියෙන කනටයි වදින්න ඉතර වැදින පටවි ධාතුව දැන් වදින්නේ සද්ද තරංගයි. මේක ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතං කියලා බුදුහාමුදුරු කෙනෙක් ඒ තරම්ම ගොරෝසු දෙයක්. ඕලාරික දෙයක්. ඒ තරම්ම සංකතයක් ඒ වෙලා වෙන එක කලින් ලැහැති කරපුවා නෙමෙයි. පටිච්ච සමුප්පන්නං ඒක හේතුඵල ධර්මයක්. මේ උඹ කරපු දෙයක්වත් අකුසලයක්වත් නෙමෙයි කියලා අරමුණ මාරුණාට සතිය කැඩලා නැහැ කියලා අලතයි. දෙක තමයි දැන් තියෙන අරමුණේ ස්වභාව ලක්ෂණ අල්ලන්න පුළුවන්. දැන් තියෙන්නේ සද්දයක් කනටයි වදින්නේ ලං වෙමින් පාදිනවද ඈත් වෙමින් පාදිනවද ගෑනු කටහනද පිරිමි කටහනද ප්‍රියද අප්‍රියද කියලා ඒකේ ලකුණු අල්ලන්න පුළුවන් ඒකෙමුත් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ට්‍රැක් එක මාරු වුණා. මාරු වුණාට සතිය කැඩලා නැහැ. ට්‍රැක් එක මාරලා තියෙන්නේ මට ඕනවට නෙවෙයි. හරීම සෙල්ලක්කාරයි වැඩි. ඒකට හරි සන්තෝෂ හිතෙනවා. මේ හිත පණින හැටි. තුන්වෙනි එක මෙහෙම ලැහත් වෙලා ගියොත් හිත පිට යන්නේ නැතුව නතර වෙනවා. මගේ හිත පිට යයි ගියත් මං අල්ලනවා කියන ඒ විශ්වාසයෙන් ඉදිරියට යනකොට හිත පිට යන්නේ නැහැ. ওই කාරණා තුනෙන්ම යෝගාවචරය ඉස්සරහට තල්ලු වෙනවා. හැබැයි යෝගාචරයේ වார்த்தාව අන්තිම රසවත් වෙනවා. හරීම සෙල්ලක්කාරයි. ඒ රචනයේ ලෝක සාහිත්‍යයට යන රචනයක්. බයට ලියන එකක්වත්, ගොතපු එකක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේට පැමිණෙන දෙයට සූදානම් ශරීරයක් හැදුවට පස්සේ මොනම කරදරයක්වත් වෙන්නේ නැහැ. ඒක තමයි බාලදක්ෂ ව්‍යාපාරය අපිට උගන්වන්නේ. සූදානම් ශරීරය. be prepared. ඒ වෙලාවට ඇතුළේ ඉන්න ප්‍රශ්න නැහැ. මොකද අපි හැම වෙලාවෙම යාගනිෂන් කාමරයක් ඇතුලේ ඉඳලා තප්පිට අධ්‍යාන භාවනා කිරීමක් කරලා ඉගෙන ගන්න මොකද්ද පැමිණෙන ඕන දෙයකට සූදානම් වෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා අපි ජීවත් වෙනවා කියලා. ඒ නිසා පිට යෑමේ ප්‍රශ්නයක් නෑ එතකොට. ඒ නිසා පිට යෑමට හේතු වෙච්ච අරමුණ හොඳට දැක ගන්න එක නදකින්න පතක් යන්න එපා. ඒ වගේම මේ පැන්නට සතිය කැඩලා නැති බව හොඳට සාතික් කරගන්න පුළුවන් ද කියලා. අනිත් එක බලන්නේම සූදානම් වෙලා ගියාම ඒ කරදර කරදර නෙවෙයි. කරදරවල තියෙන දරුණ ගතිය. ඒකට කියන්නේ නපුර නැති වෙලා යනවා සූදානම් වෙලා යන්නේ. ඉතින් ඒකට ඒ යෝගාවචරයට බාලදක්ෂයෙක් වෙනවා ඉබේම. දක්ෂ සොල්දාදුවෙක් වෙනවා ඉබේම. රාජ්‍ය පාන්තික තාන්ත්‍රික පාලකයෙක් වෙනවා ඉබේම. මොකද මේක තමයි අද උගන්වන්න බැරි දේ. නායකත්ව පුහුණුව කියන්නේ. අත්‍යවශ්‍ය දේ. හරි කිසිම තැනක උගන්න ගන්න බෑ. මොකද අපි බයආදු චරිත ගොඩනගන්නේ. අපි හිතන ප්‍රශ්න නොආ යුතුයි කියලා. එහෙම ලෝකයක් නෑ අපිට ඕනේ ප්‍රශ්න වරෙන්. එන ප්‍රශ්නේදී හැරුණු හැරුණු අත ගස උළුස්සා කියලා එන දේ දන්නවනම් ප්‍රශ්න ප්‍රශ්න වෙන්නේ නෑ. ඉතින් එතකොට යෝගාවචරය අර එක තැනක ඉඳගෙන නිස්සද්ද තැනක හෙල්ලෙන්නේ නැතුව කරන භාවනාවක් නෙවෙයි. මේ අපි කතා කරන්නේ සක්මනක් ගැන. එතන ක්‍රියාකාරකමක් යනවා. එතකොට ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහට මෙතන සංසිඳීමක් ගැන කතා කරනවා. මොකද්ද සංසිඳෙන්නේ? අපි හිතනවා කිව්වා ආශාර ප්‍රසවාසයේ සංසිඳනකොට භාවනාය දියුණුවා. පිම්බි මැකිලිම මෙතන සංසිඳෙන්නේ නැහැ. කොච්චර ඇවිද්ද සංසිඳෙන්නේ නැහැ. හැබැයි වෙනස් ඩයිමන්ෂන් එකක් යනවා. ආස සක්මන අනායාස වෙන්න පටන් ගන්නවා. අර ඉස්සර වගේ මෙනෙහි කරමින් හිත යොදවමින් කරන්න ඕනේ. ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. තමන්ම සක්මන් කරනවා තමන්ට පේනවා. ඔර්ලෝසු බට්ටේ පැද්දෙනා වගේ එහාට යනවා මෙහාට. එතකොට ඒකට තියෙන වගවීම මොකුත් නැහැ. සක්මනේ හිත තියෙනවා. නොදෙනියමක් නෙමෙයි සිද්ධ වෙන්නේ අනායාස කරගතියක් එනවා. මිනී කරන්න ඕනෙත් නෑ නිකන් පිනිපාවඩ පිට බිම්බං කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන. ඔය වෙන මොන බයිලාවක්වත් නෑ. ඉබේ වෙන්න අරිනවා. ඒක හරි ආස්වාදජනකයි. මහ පොළොවේ අපි ඇවිදිනවා. හොඳටම දන්නවා. අන්නේ විදිහේ අනායාසයෙන් යන්න පටන් අරගත්තට පස්සේ කවදාවත් පය පැකිල්ල වැටෙන්නේ නැහැ. එන්නේ වෙනදී සද්දයන් නම් සද්දේ දන්නවා. පය වම නම් වම දන්නවා. සියල්ලම Tamanට දැක ගන්න පුළුවන් වෙනවා හරියට ටීවී කැමරා එකක් දාලා. ඒකේ ක්‍රිකට් ගහනවා හැම ඉවෙන්ට් එකක්ම අරක report වෙනවා. ඕන වෙලාවක action replay slow motion දාලා බලපුවම ක්‍රියාකාරකම් පේනවා. ඒ නිසා මේ වගේ ක්‍රියාශක්තියකදී දත්මදිනකොට බත් කනකොට නානකොට භාවනාවේ සංසිඳීම කියලා කියන්නේ ඒකට පරිසරය සකස් වෙච්ච ගමන් ඒක ඇඟ විසින් ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. අපි නිතර කරන තනියම කරන වැඩ රාජකාරී ගොඩක් තියෙනවානේ. අන්න ඒකෙදි පේනවා ඒක ඉබේ වෙනකොට අපිටම පුළුවන් මේ ඇඟ මේ වැඩේ කරන හැටි බලාගෙන ඉන්න. අපිට කෙනෙක් බලා ඉන්නවා. එතකොට ඒකේ සංහිඳියාවක්මයි තියෙන්නේ. හරිම ලයක්, හරිම ලතාවක් පහළ වෙනවා. තමන්ගේ ශරීරයට වැඩේ කරන්න දෙලා බලන එක. ඒ නිසා මෙතනදී සංහිඳියාව කියලා කියන්නේ සක්වන නතර වෙනවා හෝ සියුම් වෙනවයි කියන එක අදහස් කරන්නේ සක්නක් වෙනවා ආයාස කරන්න තියෙනවා. එතකොට ඒක විද්‍යාවක් කලාවක් පාටපත් වෙනවා. සියල්ල සිදු වෙන්නේ ස්වභාව සිද්ධියේ. ඇවිදිනවා. බුද්ධම රිලැක්සේෂන් එකක්. බුද්ධම හීලින්. බුද්ධම තෙරපිටික්. ඒක නිකන් මේ unwinding process එකක්. ඇත්තටම අපි එහෙම අපේ ඇඟට දෙන්නේ නැහැ. එහෙම අපි හැම වෙලාවෙම regimentation කරනවා. මේක කරන්න හදනවා. ආධුනිකයෝ එහෙම කරනවා. ඒකට ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් මේ regimentation මොකොත් නැතුව ඉබේ වෙන තැනට එනකොට ඒක ඉබේම විපස්සනාවක් වෙනවා. තමන්ට තේරෙන පටන් ගන්නවා තමන්ම මැරිලා නැත්නම් තමන්ම රඟපානවා තමන් බලනවා. අන්න එතෙන් ගියාට පස්සේ තමයි හීලින් එන්න පටන් ගන්න. ඒකත් එක විදියක සංහිඳියාවක්. ඒ සමහරු එකට හරියට බය වෙනවා සමහර. නිකම් මේ ආවේශ වෙලා වගේ. මගෙන් මගෙන් පාලනේ ගිලීලා වගේ. නමුත් විපස්සනා වේදනාන් ඒක පහලේ ගිලිහීමක් නෙවෙයි. මේකට කියන්නේ බොඩි නොලෙජ් කියලා. බොඩි එකට ඉඩ දීලා කරගෙන යනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක අනායාස වෙන පැත්තට අනුග්‍රහ කරන්න කියලා කියන්න පුළුවන්. අවසරයි සුවන්නංශ ගොඩ කාලයකට පස්සේ මේ රජවරු ටිකක් ඇවිදිනවා දැක්කේ. ඒක නිසා ඔබ වහන්සේ කියපු අර කවි පද දෙක ආයි පොඩ්ඩක් කියවනවා හොඳයි කියලා. එහෙම කියන්න දන්න කවි පද දෙක දන්නවද? ඊනවනේ මොකටද එනවා? ඊනවනා. කවුද දන්නේ මට ඔය කවි කවි කියන්න දන්න කෙනෙක් එක්කෙනෙක්වත් නැද්ද? ඕමාන් ප්‍රදේශෙම නැද්ද කවුරක්වත්? ඕමාන් දේශෙම නෙමෙයි මම. ඔබ වහන්සේ කරන්නේ. දැන් මම මේ දැන් කියපු එක මම කියන්නේ. පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. මේ ගිය පාර ගිය වෙලාවේදී හැම පාරම එක වෙනවා. ඔය ලන්ඩන් බ්‍රිටිෂ් යාරේ සක්මන් කරන්න ඉඩ නැහැ. ඒ බ්ලොක්ස් දෙකට එහා ගාඩන් එකක් තියෙනවා. ඉතින් ඒකට 60ක් 70ක් සෙනග එනවා ඔක්කොම <coughs> සුදු වෙනගෙන මම ඉතින් ලොකු හම්දුරණ කියනවා සාහන්ත අපි යනවා මේ ගාඩන් එකට කියලා. ගිහින් එක පාරටම මුළු ගාඩන් එකම අපි අරක් ගන්නවා. අරක් ගත්තා ඒතන දුවන සුද්ධෝ ඉන්නවනේ. උන් මේ වලිගෙගෙන තිබ්බ හනුමලා වගේ ඉන්නේ. උන් ඇවිල්ලා ස්ටක් වෙලා බලන් ඉන්නවා. අහන්නත් බෑ අපේ. ඒ දසක් ගියාට පස්සේ ආවා මේ ක්‍රිකට් මැච් එකක්. ක්‍රිකට් මැච් එකක් ගන්නවා නෑ. ඉතින් මේ සැරේ ගියාට පස්සේ කලු ජාතිකයෙක් බයිසිකල් එක යනවා වේගෙන් ඇවිල්ලා කොහොම හරි මිනිහා මහලක නතර කරා. අසලගෙන මේ අමුතු ভাইබ්‍රේෂන් ඇත්ද මොකද වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මම කිව්වා this is what you call walking meditation කියලා. If you wish you can join කියලා. I'm very sorry. I am in an errand but I feel but I feel the heaviness කියලා කියන අර ඔක්කොම සක්මන් කරනකොට විශාල ක්‍රියාකාරී වීදියක් මැද තියෙන්නේ මිනිස්සු හොල්මන් අර අර මයින්ඩ්ෆුල් ස්ටෝරි කියන ෆිල්ම් එකේ වීඩියෝ එකේ පෙන්නනවා මොට්ටක්කලි දාගත්ත මුස්ලිම් කෙල්ලෝ 100ක් විතර බද්දුදීන් මහාවිද්‍යාලයේ පිට්ටනිය සක්මන් කරනවා. ඒක තියෙන්නේ නිශ්චල ඡාය වගේ තියෙන්නේ. ඒක දකින්නට පේනවා නිකන් උඩ ගිය වලහකුලක් ඇවිල්ලා එහෙම පාත් වුණා වගේ. කාමරය ඇතුළේ ගිහිල්ලා ශාලාවේ භාගයක් විතර මොට්ටක් කියලා දාගත්ත මුස්ලිම් අය විතරයි භාවනා කරන්නේ. ඒ දකින්න පේනවා අමුතුම දෙයක් මෙතන සිද්ධ වෙනවා කිය. අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ. මේ දුවන්න පටන් ගත්තාම හනුමගේ වලේ ගිහින් තිබ්බා වගේ දුවනකොට බලන්න මිනිස්සු මොන තරම් ආතතියකද ඉන්නේ කියලා. ඒ මිනිස්සුන්ට කිව්වොත් පොඩක් නතර වෙයන් කියලා අපිටත් ගායි. තමසෙට තේරෙන්නේ නැහැ ඔය අපිට මේ වලිගේ ගිනි තියලා තියෙන ඒ දුවනවා මේ දුවනවායි කියලා. අන්තිමට මැරනකොට heart attack කරලා මැරෙන්නේ. මේ දරන්න බෑනේ මේ මොන කවුත්තු උනත් අවුරුදු දැන් 60ක් මගේ එක දූලා තියෙන්නේ. මේ පොඩ සොලෝ එකේ යන් අන්තිම බස් එකේ යන් දූපන් අම්මා. හිත රජ වෙන්න ඕනේ නම් අර විසාකාරණම් කියනවා මේ මොකක්ද අර මොකේ කියනවා සූදහැට බරණින් සැරසීලා නා කපනා වැසි වහින වෙලේ විසාකාතුමෝ පැමිණි විලාසෙන් මට ඉන්නට බෑ නිසල්මනේ කියලා කියනවා. ඒ මේලපලතනාව පැද්දුවාට පස්සේ දුවන්න බෑ. රජ කෙනෙකුට සූසට අබරණි සැරසිලා රාජාංගනේ දුවන්න බෑ. රජුරු ඊට පස්සේ ග්‍රේස්ෆුලි යන්න ඕනේ. අපිටත් රජ කෙනෙක් වෙන්න ඕන නම් අපි දවසේ පැය 23 මහන්සියට ප්‍රශ්නයක් නැහැ. පැයක් අරගෙන නිකන් පොළවේ ඇවිදින්න. ඒකට වෙනවා අපි භූපාල කෙනෙක් වගේ රජ කෙනෙක් වගේ ඇවිදිනවා. අපිට එහෙම කරන්න වෙලාවක් නැහැ. මොකද ඒ පැයේ පැයේත් හම්බ කරන්න ඕන. ඒ පැයේ ප්‍රොජෙක්ට්ස්. අරක කරනවා මේක කරනවා. ඒක නිසා මේ කයට ඇවිදින්න දුන්නාට පස්සේ තමන්ටම තමන් ගැන සතුටු වෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ සක්මන් කරනකොට මොනතරම් ලස්සනක් තියෙනද? මේ ਸਰබලදා මේ සර්වඥන් වහන්සේ සියල්ලම දැනගෙන මහ පොළොව උඩ මිනිසෙක් වගේ හැඩ වැඩ ඇවිදිනවා. ඉතින් ඒක නා ඕන කෙනෙකුට රජ වෙන්න පුළුවන්. ඔක්කොටම වැඩි රජ වෙනවට බලු වෙන්නයි ඕන වෙලා තියෙන්නේ. ඒකයි මේ අනුන්ගේ පණිවිඩ වලට මෙච්චර දුවන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේහි පරයන්ක භාවනා කොටස මම දැන් මෙතන වාඩි වී සිටින බව බවහා පොළොවට තද වී ඇති තැන් අනුව නිරීක්ෂණය කරමි. නමුත් එම තද ගතිය සිතේ ටික වේලාවකින් නදිනියයි. එවිට හුස්ම රැල්ල දෙස බලමි. හුස්ම ඉහළ පහළ යන බව දැනුණද ඒ ඊතා වේදනාකාරීය. එම වේදනාව දෙස බලා සිටින විට වේදනාව නැති වී යයි. එවිට නින්දට ගොස් ගැස්සී ඇහැරි. ඔබ වහන්සේගේ දේශනාවට අනුව එම නින්දට ලෑස් වී ගියත් නැවත නින්ද ගිය බව වැටහෙනුවේ ඇඟ ගැස්සී ගිය නිසාය. මෙම නිසා පරයන්ක භාවනාවට අකමැත්තක් මා සිතේ ඇත. එය සක්මන තරම් පහසු නොවන බව දැනේ. කොපමණ කයේ වේදනා වේදනාවන් තදගතියට සිත යොමු කරත් සිත නින්දට වැටේ. නමුත් පරයන්කය අතහැරීමටද සිත ඉඩ නොදේ. පරයන්ක භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් උතුම් නිවනට නිවනම අවබෝධ වේවායයි ප්‍රාර්ථනා කරමි. මේක අර සතියෙන් බලන ඉන්නකොට වීර්ය චෛතසිකේ වැඩ කරන හැටි. වීර්ය චෛතසිකේ වැඩි වෙච්චාම වේදනා නිසා හිත ඇවිස් වෙනවා. වීර්ය අඩු වෙනකොට නිදිමත වෙලා වැඩෙනවා. ඉතින් අපි දන්නවා දැන් මේ අන්ත දෙක තේරිලා තියෙනවා. මේ දෙකේ තමයි හිත දඟලන්නේ. ඉතින් මේකට වෙන්න අරින්න පුළුවන් තරම්. එක පැත්තකින් වේදනාව ආවම හිත ඇවිස් වෙනවා. සද්දය වෙච්චාම හිත ඇවිස් වෙනවා. හිතවිලි ආවම හිත ඇවිස් වෙනවා. ඒකෝට වීර්ය වැඩිකමක් වෙනවා. ඊට පස්සේ ව නැති වෙනකොට නිින්දට යනවා. එතකොට මේ දෙක මැද තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් මේ දෙක දැක්කයි කියන්නේ මේ ප්‍රෝග්‍රස් එකේ ලකුණ. මේක ගොඩාක් වෙලා කරනකොට තාම ඔය උච්චාවච භාවේතියේ හරියට සීසෝ එක්ක කොනේ ඉඳගත් එක්කනා හිමීට හිමීට හිමීට හිමීට මැදට එන්න වගේ දෙයක් සිද්ධ වෙනවා. අර තරංග ආයාමයේම තමයි. නමුත් ළඟට එනකොට ඒකේ ඩ්‍රැමැටික් නේචර් එක අඩු වෙන්න පටන් ගන්නවා. සීසෝ එක අපි ළමයි ඉඳගන්න කැමති කෙලෝරේමනේ ඒක ගොඩාක් ඉහළ පහළ යනවානේ. ඉතින් යම් විදිහක කවුරු හරි වාඩි වෙලා ඉන්නවා අපි ඊට ඉස්සරහින් වාඩි වෙනවා කියලා හිතමු. එතකොට මාර විදිහට මේ යනවා. නමුත් අර ගැර කම්පන චංචල අඩු වෙන්නේ. දැන් මැදට එනකොට මොකද වෙන්නේ කියලා අහනවා. ඒක සලායතන විභංග සූත්‍රයේදී සරුවචනන්සේ දේශනා කරනවා. මේ උභවන්ති විදිත්වාන අන්ත දෙක දැනගෙන මැදට එනකොට එයාට තේරෙනවා මම ඉඳගෙන ඉඳලා තියෙන මේ පුවක් කොටේ හරි රීෂෝ එක හරි මේ අක්ෂයක් උඩ හිටවලා තියෙන කියලා. ඒක උඩ තමයි දෝලණය වෙන්නේ. හරියටම අක්ෂි උඩට ආවොත් ඒත් අර මෙහෙම මෙහෙම වෙන ගතිය තේරෙනවා. එතකොට තේරෙනවා දැන් හිටලා තියෙන්නේ උපේක්ෂාව උඩ කියලා. නටන එකේ මම ඉන්නේ මැද. තාම දඟල දේ සීසෝ එක ඉහළ පහළ යනවා. භාවනාව මේ වෙලාව වැඩෙන එක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. නින්දට වැටෙනවා, ඇවිස්සෙනවා, නින්දට වැටෙනවා, ඇයි ලක්ෂ වාරයක් කරන්න කියනවා. එතකොට මැදට ආපුවම පේනවා මේක පිවට් එකක් උඩ තියෙන්නේ. පිවට් එක උඩ තියෙනකොට තේරෙනවා අපි මෙතෙක් කල මේ ඩ්‍රැමැටික් එකට කොච්චර ආශාවෙන් හිටියද කියලා. මෙතෙක් කල කෙරුවේ උඩ පහළ යන වැඩියෙන් කරන ගෝගෝ ෂෝ එකනේ බ්‍රේක් dance නේ. එහෙම නැත්නම් pop music නේ අපිට ඕනෙලා තිබුණේ. ඒකට නේ අපි දැඟලුවේ. දැන් music ඕනවට classic music වලට යන්නේ දැන්. ඇවිල්ලා pivot එකට ආවට පස්සේ තේරෙනවා අපි අපේ කට්ටියත් එක්ක නෑදෑයොත් එක්ක දරුවොත් එක්ක මේ උඩ දාන දේවල් වලටනේ පොහොර දැම්මේ දැන් මොන තරම් අවිද්‍යාවක්ද කියලා අවිද්‍යාව වැටහෙන්නේ මැද ලක්ෂයට ආපු කෙනාට තමයි මැද ලක්ෂයට ලං වෙන්න ලං වෙන්න පේනවා අපි මෙතෙක් දක්ෂකම් කියලා මොනවද කෙරුවේ කියලා එතකොට හරි බැලුව බැලීමට පශ්චාත්තාවයක් නෙන්නේ භාවනා දියුණුවේදී නමුත් ඒක බුදුරජාණන්සේ නෑ සතුටු කරනවා අවිද්‍යාව පිහිල්ලා තියෙන විද්‍යාව උඩ තමයි. අවිද්‍යාවට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අවිද්‍යාව පිහිට කරන් තියෙන විද්‍යාව වෙන විදිහකට කියනවනම් තමන්ගේ අවිද්‍යා ප්‍රමාණය දැන ගැනීම එකට තමයි විද්‍යාව කියලා බුද්ධ ධර්මයේ සඳහන් කරන්නේ. කාගවත් දැනුමක් නෙවෙයි. මම මෙතෙක් කල මොකද්ද කෙරුවේ? හරි ගියයි කියන්නේ මොකද්ද? සුබ නැකති කියන්නේ මොකද්ද? අපි කාටට උදව් කරුවා කියලා මොකද්ද කරලා තියෙන්නේ? අර නිකන් ඉන්න කොටි අවුස්සන එක තමයි කරලා තියෙන්නේ. කවදා හෝ Taman සංසිඳන තැනට ගිහිල්ලා තව කෙනෙකුට හිතසුව සලකලා tempat වෙන දෙයක් කතා කරුවා නම් තේරෙයි මෙතෙක් කරපු ටික නොකර හිටියනම් ලොකම පිනක් කියලා. කෙරුවා වරහ තමයි පව් කරගෙන තියෙන්නේ. ඒකට අකිරියෙන් එහෙම නැත්නම් තබ්බපාපතා කරනම් එමන නෝපන්න පුදන් අකුසල් නොයිපද වීම සඳහා කල යුත්තේ මොකද්ද නිකන් ඉන්න එක තමයි. ඒක සමාජ දර්ශනයක් කරන්න බෑ. සමාජයට ඕනේ ක්‍රියාශක්තිය. සමාජයට ඕනේ නිර්මාණශීලීත්වය. සමාජයට සමාජයට ඕනේ කරන්නේ ප්‍රගතිශීලීත්වය. ඒතර බුද්ධජානනාංශ උගන්වන්නේ අකිරිය ධර්මයක්. එහෙම නැත්නම් උච්ඡේද ධර්මයක්. අකිරිය වාදයක් කියලා බුදුරජාණන්සේට දොස් කියනවා. ඒතර බුදුරජාණන් කරන හරියක් පවුනම් මේ ලෝකේ තියෙන්නේ නොකර ඉන්නේ කොහොඳයි කියලා මං කියනවා කියලා. එතකොට තමන්ගේ ඒ ඊළඟන ගාව පරිප්පු ප්‍රමාණය ඇදගෙන ආපු නාම ප්‍රමාණය දන්න එකටම තමයි විද්‍යාව කියලා කියන්නේ. නිසා අපේ අඩුපාඩුකම් මත වෙලාදී කලබල වෙන්න එපා. ඒක හොඳම හොඳම දෙයක්. යගේ සීලක ඉන්න වෙලාවක සමාධියක ඉන්නවක ප්‍රඥායින ඔක්කොටම ඉnderින්. හරියට ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකට ලෙඩාගෙන ඉච්චට පස්සේ රෝග ලක්ෂණ මත වෙන්නේ කොහොඳයි. මොකද එතන ඔක්කොම ඉක්විප්මන්ට්ස් ඉන්නවා, ડોක්ටර්ස්ලා ඉන්නවා, බය වෙන්න දෙයක් නැහැ. දැන් රෝග ලක්ෂණ හංගන්න එපා. අන්නේ වගේ භාවනාවට ගියාට පස්සේ පව් මතු වෙනවනම්, වැරදි මතු වෙනවනම් අස මේ අසතිය මතුවෙනවා නම් ඒක විශාල සුභාසින්තනයක් ඔක්කොටම එන්න දෙන්න. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න වීර්ය චෛසිකේ වර එක හොඳටම ඇවිසිලා. වර එක හොඳටම නැතිවලා නින්දට ගිහිල්ලා මේ දෙකම තියෙනවා කියලා කියන්නේ අපි බඩු අපි ළඟ බඩු හැව්. දැන් තියෙන්නේ මේ දෙක මැදට ගන්න එක. වෙනවා ඒක මේක ලක්ෂ වාරයක් වෙනකොට වෙන්නේ ඒක. නමුත් බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා යෝගාවචරයට වැටහෙන්නේ නැහැ. මම දැන් කොච්චරක් මැදට ආවද කියන එක. ඒකේ එන්නේ බොහොමීට සිද්ධ වෙන්නේ. හැබැයි අතන අර භාවනා කරන එකට ඒක ඉබේම සිද්ධ වෙනවා. එතකොට තියෙනවා හිත හොඳටම විශ්ෙන වෙලාවක් තියෙනවා. හොඳටම සීතල වෙලා නිඳ යන වෙලාවක් තියෙනවා. මේ දෙකම මනුස්ස හිත. අන්ත දෙක මේක කරනකොට කරනකොට මැදට එන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට කියන්නේ සතත අභ්‍යාසය. නිතිපතා අභ්‍යාස කරන්න ඕන. ඒ වගේම මේක විස්තර කරන්න බලන සද්ධාවහරා. ඒ වගේම මේක විචාරමුණ සමාධිය හරහා. ඒ වගේම මේක විචාරමුණ ප්‍රඥාව හරහා. මේ මේ ලියලා තියෙන එක වීර්ය හරහා තමයි විස්තර කරන්න ලේසි. ඒක නිසා ওই යන ක්‍රමේ හරි හරියට නිින්ද අපේක්ෂා කරගෙන යනවා වගේම ඇවිසිල්ලත් අපේක්ෂා කරන්න නුබෝ කලකින් තමන තමන්ගේ මෝඩකම තේරෙන්න පටන් අරගන්න. මම මෙතෙක්කල් කරපු දේවල් හරහා මේ වරද්දගෙන තියෙන හැටි. ඒක තමන් වටහා ගත්තොත් මිස වෙන කෙනෙක් කිව්වට හරියන්නේ නැහැ හිත නරක් වෙනවා. ඕකම තමයි ක්‍රමේ. අනිත් දවසේ දෙකටම ලෑස් වෙලා ඉදිරියට යන්න. ස්වාමීන් වහන්සේ එතෙන්දී සාමාන්‍ය හිතේ ස්වභාවය තමයි දෙයක් අමාරු කියලා දැනකොට ඒක අතහැරලා දාලා මේක හරිද වැරදිද කියලා විචිකිච්ඡාව සිතේ තියෙනවා. ඒක මගහැර ගන්න ඒ කියන්නේ වීරියෙන් ඒ වෙලෙ දිගටම කරගෙන යන්න ඕන කියලා ඔබ වහන්සේ දේශනා කළා. විචිකිච්ඡා නැති කරගන්න පොත් බලන්න පුළුවන්. තව කෙනකින් අහන්න පුළුවන්. තව කෙනෙක්ගේ විශ්වාසය ගන්න බෑ ඔක්කොම සකන්නේ ඒකම කරන්න ඕන. බුදුජානසේකට කියන්නේ අනුපස්සනා කියලා. බලපු දේ නැවත නැවත බලන්න කියනවා. අනුපස්සනා. අනුපස්සනා කරනකොට විචිකිච්ඡාට ඉඩ නැහැ. මොකද ස්ටඩි එක වැඩි වෙනවා. feasibility study වැඩි වෙනවනේ. end end තොරතුරු ලැබෙනවනේ. එතකොට projection එකක් ගැහුවොත් අර feasibility තොරතුරු අඩුව ගහන projection එකට වැඩිය හරියන්න ඉඩ තියෙන වැඩි. ඒ නිසා අපි project එකක් හදලා සාමාන්‍ය තොරතුරු ටිකක් කරනවා පිටක් ගාලා මේසෙට ගිහිල්ලා ඒක ඩිසයින් කරලා ඉම්ප්ලිමන්ට් කරනවා වර්ධිනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. යාටම කියන්න ඕනේ වැරද්ද තේරුම් ගන්න ආයෙ ෆීල්ඩ් එකට ගිහිල්ලා ආයෙ තොරතුරු එකතු කරන්න, ආයෙ ඩිසයින් කරන්න, ආයෙ හදන්න. අන්නේ විදිහට ලක්ෂ වාරයක් කරන්න කරන්න කිසිම අත්‍තරද්දක් වෙසි කරන්නේ නැහැ. අත්‍තරදි මතින් තමයි ඉස්සරහට යන්නේ. බුදුජානන්සේ ඒකයි ඔය 550 ජාතකයක් අපිට කියලා දෙන්නේ මම මේ වැරද්ද මේ ජාතකේ කරලා තියෙනවා. මේ වැරද්ද මේ ජාතකේ කරලා තියෙනවා. එකක්වත් නැහැ නොකරපු වැරද්දක්. සහතික කරලා කියන බුදුරජාණන්සේ බොරු කියලා විතරක් නැහැ කියලා. මේ අපි මේ කරන හැම වැරද්දක්ම කරලා තිනවා අද ඒක ජාතක කතාවක් කියලා. ඒක බින් උපදෙන තැනක් කියලා. මොකද මතකයි මම මේ අවල් ආදම කරලා දෙන්නේ දැන් උඹලා කරන වැරදි එකක්වත් මට දොස් කියන්න බෑ මොකද මම ඕක කරලා තියෙනවා. ඉතින් ඒක ලොකු සහෝදරකමක් නැති වෙන්නේ. ඒ නිසා අපෙන් වෙච්ච හැම වැරද්දක්ම මේ යන ගමනේ අනිවාර්ය අංගයක්. කාගවත් වැරද්දක් දකින්නත් එපා. තමන් කරන දේ වැරද්දක් දකින්නත් එපා. ඒ මතුමත් අනු අනුපස්සනා කරන්න පුළුවන් නම් විපස්සනා කරන්න පුළුවන් මායයටවත් බිම දාන්න බෑ. ස්වාමීනි අත්දැකීම් ක්‍රියාවෙන් ලැබෙන අත්දැකීම ඒක ප්‍රත්‍යස්ස කරන ඒ කියන්නේ විචිකිච්ඡාව නැති කරලා දානවා කියන කතාව. සමහරුන්ට ඇත්තට තව කවුරු හරි ඇවිල්ලා ස්තුති මේ හේතු කාරණා දැක්වීමනොත් පොඩි සැක අඩු කරන්න පුළුවන්. එක එක විදිහට ධෛර්ය දෙන්න පුළුවන්. ඒක ඔක්කොම සක නැහැ. ඒක ඔක්කොම පරිබාහිරයි. ඒ තියේදි මේක නැවත නැවත කරනවා නම් ඒ එයා බිම දාන්න කාටවත් බෑ. අපි කියන්නේ වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යම දියුනේ. වැටෙන්නේ නැතුව යන ගමනක් යන්න ගියොත් ඒක හදාකවත් වෙන්නේ නැහැ. ඊතර උදේ පාන්දර දාන විනාඩි 5ක් විනාඩි 15ක සින්දු තිබුණා මට මතක මොකද්ද රේඩියෝ අහන කාලේ. ඒ සුනිල් සාන්තෝ සින්දු කියනවා. වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යම දියුනේ. එහෙම නැතුව කෙලින් යන්න පුළුවන් පාරක් තිබුණා නම් බුදුහාමුදුරුවෝ අඩු ගන්න රාහුල කුමාරට කියලා දෙනවනේ. රාහුල කුමාර අවුරුදු 15ක් භාවනා කරා. ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවත් ගුරු උපදේශයත් මේ සඳහා මහෝපකාරී වෙනවා කියලා. ගුරු උපදේශයේ සකන් නැහැ. ගුරුරයා මුෂ්ටිය තියාගෙන තෝ කියනවනේ මං දැම්මට බය නැතුව ඵලයන් කියලා කියන්නම්. හැබැයි උඹ කරන එකෙන් තමයි වැඩේ වෙන්නේ. මං කිව්වට හරියන්නේ මට පුළුවන් පොඩි කැටලිටික් ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ නැන්ද පොඩි උත්ප්‍රේරණයක් දෙන්න පුළුවන්. මත් කාලා දෙනවා. මගෙත් බඩේ තියෙන අන්තට්ටු හත අටක්. බොක්කේ. රාත්තල් ගන්න දැතෝ මාත් කාලා තියෙනවා. මට නිසා බය නැතුව කියාගේ ඔකද ගියේ ඵලයන් කියලා. ඉතින් විශ්වාස කරන නොකරන කේ යාතේ. හැබැයි කරන්නේ නැත්තම් බේත් තුඬු හරියට ලියලා දුන්නට ඒක තම්බල බොන්න නැත්තම් සනීප වෙන්නේ නැහැ. කට්ටිය හිතනවනේ මේ කවුරු හරි ග්‍රේස් කරලා ස්තුපින් මේ මේ ආශිර්වාද කළ නිවන් දක්කන්න බුදුජානනාන්තේම නම යසෝදරාවට කරනවානේ. ප්‍රියම්බිකාවනේ. නෑ යාම භාවනා කරන්න ඕන. සුද්ධෝදන රජුණට කරන්න ඕන. රාහුල පුංචාමරොත් කරන්න ඕන. ඒගොල්ල විශ්වාස කරා සරුවචනන්සේ කියපු දේ ඒසක් කරලා බැලුවා. ඒසක් කරබැලීමේ මේ තමයි ওই සැකේ දුරු වෙන්නේ. ඒකට සෑහෙන patient වෙන්න ඕනේ. තාම ඉවසිල්ලෙන් ඕකම කරගෙන කරන යන එකයි තියෙන්නේ. ඉතින් මං කියනවා මං දන්නවා දරහ වෙනවා කියලා ඕගොල්ලෝ. ඇත්ත එක දිගට මිනිස්සු මරන්න ඒත් බුදුහාමතුරු ළඟට එනවා. අඟුලිමාල් තුනේ ඒක තමයි. එක දිගට මරන්න ඕනේ අපි වගේ එකෙක් දෙන්නේ මරලා බෑ. ඒක අරගෙන ගියොත් කෙලවර මොන ශිල්පේ වුණ ප්‍රශ්න නැහැ. ඒ ශිල්පේ කිසිම හොඳ නරක දෙයක් නැහැ. එකක් දිගට කරන්ඩ මොක් කොයි දෙය තියෙන එකමයි මරන්න පුළුවන් නම් බුදුරජාණන් ශ්‍රී ළඟට එනවා. අපිට වෙලා තියෙන අපි හරිම චපලයි. කිසිම දෙයක් එක දිගට කරන්න බෑ. ටිකක් කරනවා ආය හැපැත්තෙන්. ආය ටිකක් කරනවා තව එකක් කරනවා. ඉතින් හැමදැනම ලිං හරන මෝඩය වගේ කවදාකවත් උල්පත හම්බෙන්නේ නැහැ. ඒ මුල් ටික හරන්න ලේසිනේ ඒක හරලා මෙතන හරින නැතුව ඇති කියලා අතන හරනවා. එතන හරනවා අතන හැමදැනම හරනවා. උල්පත හම්බෙන්නේ නැහැ. උල්පත හම්බෙන්න නම් ගත්ත තැන යන්න ඕනේ. වරදිනම් වැරදි කියන එකයි යන්න ඕනේ. ඉතින් අපිට අර අප්‍රත්‍යත වීරිය නැහැ. හැබැයි අර ඉස්සලා කියන විදිහට සංසිඳන පැත්තටයි ආයුත්තේ කියන කමඨාන සුද්ධ වුණා නම් පුදුමාකාර වීරියක් එනවා. දැන් ඉතින් පොට පැහැදිලානේ තියෙන්නේ. එතකොට නම් එනවා. එතෙන්ට යනකම් හැමතැනම ලිංග හරණ කතාව තමයි තියෙන්නේ. පින් ස්වාමින් වහන්සේ බොහොම පින් අවසරයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මනට සුදුසු ඉඩ ප්‍රදේශයක් දැන එහි පියවර කීපයක් තිබේදයි බලා ආරම්භක ස්ථානයේ සිටගෙන හොඳින් සිහිය සිටගෙන ඉන්නේ ඉරියව්වට සිහිය පිහිටුවා ගතිමි. ඉන්පසු වම් පාදය දකුණු පාදයේ ලෙස සිහියෙන් නිතුව සක්මන ආරම්භ කළත් හොඳින් සක්මන සිහියට හොඳින් සක්මනට සිහිය පිහිටුවා ගැනීමට හැකි වුණේ වාර දෙකක් පමණ සක්මනේ ගමන් කළ පසුවයි. ඉන් අතුරුව වම් පාදයේ පොළවේ තද වෙන ස්වභාවයත් දකුණු පාදය පොළවේ තදවන ස්වභාවයත් හොඳින් දැනගැනීමට හැකි විය. මේ ආකාරයට කීප විටක් හොඳින් සිහිය පිහිටුවාගෙන මූල කර්මස්ථානයේ සිත විසිරී යන්න නොදී සක්මන් කරන විට වම් පාදය පොළවට තදවන විට දකුණු පාදයේ එසවෙන ආකාරය හොඳින් දැනිනි. වම් පාදය පොළවට තදවන අවස්ථාවේ දකුණු පාදය පොළවේ තිබුණේ කකුලේ ඉදිරි කොටස වරහන් තුල ඇඟිලි පමණක් බව හොඳින් දැනිනි. මේ ආකාරයට දකුණු පාදය පොළොවට තද වෙන විට වම් පාදයට ඒ ආකාරයටම දැකගත හැකි විය. මේ සියලු ක්‍රියාවලිය ක්‍රියාවලිය බාහිර රූප දැක දැක ශබ්ද ඇසි ඇසි මූල කර්මස්ථානය ගිලිහෙන්න නොදී සිහිය පවත්වා ගැනීමට හැකි විය. සිත බාහිරට විසිරෙන කාලය ඊට අල්ප නිසා එය මෙම සක්මනට බාධාවක් නොමැති බව දැනිනි. ඉන් අනතුරුව පාදයන් එසවෙන, ගෙන යන, තබන තුන් ආකාරයෙන්ම හොඳින් දැනිනි. මෙසේ විනාඩි 10ක් පමණ යන විට ගමන් කරනවා ගමන් කරනවා යන දැනීම පමණක් තිබිනි. තිබුණු අතර සිහියෙන් යුතුව සක්මන් කරන බවද වැටහිනි. තවත් විනාඩි 10ක් 15ක් පමණ මෙසේ සක්මන් කරන විට මුළු පාදයේ පාදයේම නැවෙන දිගහැරෙන ආකාරය සමග පාදයේ පොළොවට තද වෙන විට යම් කම්පනයක් කන ඇතුළ දක්වා ගමන් කරන ආකාරයක් දැකගත හැකි විය. මේ ආකාරයට තවත් ගමන් වාර කීපයක් සිහියෙන් නිතුව සක්මන් කිරීමට හැකි විය. මේ වෙලාවේදී යටිපතුල පොළොවට තදවන ආකාරය ගැන සිතීමේදී එයද කකුලේ චලනය ගැන සිතීමේදී එයද වෙන්වෙන් වශයෙන් දැන ගැනීමට හැකි විය. මේ පිළිබඳ පසුව සිතීමේදී සිහි යොමු කරන තැන් අනුව දැනීම වෙනස් වෙන ස්වභාවය ගැන අවබෝධයක් ලදිමි. ඊයේ දිනේදී ඊතා සරල ආකාරයට සක්මන දැනුණු නමුත් අද උදෑසන කරන ලද සක්මනේදී ඉහත අත්දැකීම ලැබිනි. සක්මන් භාවනාව තවත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. අපි නිසන්නවනේ නිකන් වෘතල් වචනයක් හොයාගෙන තිනවා. අරිසල වම ඔසෝනවා යවනවා තබනවා දකුණෝ ඔසෝනවා යවනවා තබනවා කියලා විස්තර වශයෙන් හොය හොයා භාවනා කරන ගිහිල්ලා අන්තිමට මම යනවා කියන එක විතරක් තේරෙනවා අරක ඔක්කොම විස්තරයක ඇතුලේ ඒකට අපි කියන්නේ gediya පිටින් ඇවිදින බව දන්නවා දැන් අර විස්තර බල්ලා බල්ලා බල්ලා බල්ලා එක තැනකට එනවා මුළු එකම තේරෙනවා සද්දත් ඇහෙනවා හිතවිලිත් එනවා වේදනක් දැනෙනවා ඇවිදින එකත් කරනවා ඕනේ නම් වමට හිත දාලා වම් බලන්නත් පුළුවන් හැබැයි සමස්ත තේරෙනවා අන්න ඒකට කියනවා අපි gediy පිටින් ඇවිදිනවා කියලා. පරියංකේදී ඒ වගේ ඔක්කොම දේවල් තියෙනවා. මූල කර්මස්ථානයක් තියෙනවා. අනිකුත් තරම ලක්ෂයක් තියෙනවා. ඒකට ගොජේ කියලා නමක් දාගෙන තියෙනවා. ඉතින් එතකොට පේනවා දෙයක් දිහා බැලීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එක අංශුවක් අරගෙන ඒක ඇතුලේ තියෙන එක අංශුවක් අරගෙන රිඩක්ෂනිසම් සිස්ටම් එකෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් සමස්තය වශයෙන් අරගෙන gediy පිටින් ඇවිදිනව බලන්න පුළුවන්. ඉතින් මේ දෙක මානව ඉතිහාසයේ දැනුමේ දිගටම තිබිලා තියෙනවා. අර එකක් අරගෙන කඩ කඩ වයන් එකට සයන්ටිෆික් සිස්ටම් එක කියලා කියනවා රිඩක්ෂනිසම් කියලා. ඒ ඔක්කොගෙම සමස්තය බලන එකට පද්ධතිය බලනවා කියලා කියන එක ආගම අනුකූලයි. ඉතින් අපේ මොලේ දකුණු පැත්තේ මොලේ සාමාන්‍යයෙන් පද්ධතිය බලන මොලයක් තියෙනවා. වම් පැත්තේ මොලේ රිඩක්ෂනිසම්. ඒ රිඩක්ෂනිසම් හිත කට්ටයි වෙට්ට විත්තලයි කඩප්පුලි කෙලෙසිලා තියෙන. ඒක පිරිමි ගතිය දක්වනවා. අර අනිත් පැත්තේ තියෙන මොලේ කාන්තා ගතිය දක්වන්නේ. ඉතින් මේ අද මේ අවුරුදු 200ක් සයන්ස් එකෙන් අර වම් පැත්ත උනට වැඩිය අවුස්සලා අර දකුණු පැත්ත සම්පූර්ණයෙන් යට වෙලා තියෙනවා. මේක මේ බුදුජානනාංශේ කාලෙත් තිබුණ එකක්. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්න ඉගෙන ගන්න රිඩක්ෂනිසම් වැඩි වෙනවා. එතකොට හරීම ඇනලිටිකල් හැබැයි ඊස්තටික් නෑ. සිස්ටම් එක පේන්නේ නෑ. ඉතින් අපි අපි ඉන්න රට විතරක් දියුණු කරන්න හදනවා. අපි පරිසරය දූෂණය කරනවා. පෘථිවිතරේ රත් වෙනවා. හැංගීමක්ම නැහැ. මොකද අපිට ඕන කරලා තියෙන්නේ දිනු වෙන එක විතරයි. ඒකට සමස්තය වශයෙන් මහ පොළොට වෙන දේ වලක් කන්නත් බෑ. අපිට ඒක නතර කරන්න බෑ. මොකද අපි ඒ තරම් අර අපි ගේ ගෙම්බගේ ලින්තට වැඩිච්ච ගෙම්බා වගේ අපේ සබ්ජෙක්ට් එක මැක්සිමයිස් කරන්න යනකොට සමස්තයට බලපෑම අපිට තේරෙන්නේ නැහැ. දැන් බුදුජානනාංශකේ තියෙන සර්වඥතා ඥානය කියලා කියන සමස්ත පේනවා. ඒ සම්පස්සේ එක එක අංශුවක් Taman කැපී පෙනෙන දඟන හැටිත් පේනවා. එච්ච මේ සක්මන් කරනකොට ඒ වගේ gediya පිටින් යනවා තේරෙනවා. සමහරවිට මේ වම මේ දකුණ කියලා තේරෙනවා. ඉතින් මේ දෙක දැනුමේ පළු දෙක කියලා හිතාගත්තොත් මොලේ වම් බාහුව දකුණු බාහුව කියලා දැනගත්තොත් මේ දෙන්න අතර කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ කියනවා. sannivedanayak වෙන්නේ නැහැ. විස්තර හොයන මිස්තර සමස්තේ පේන්නේ නැහැ. සමස්තේ හිතන පිට විස්තර බැලිලා පේන්නේ නිකන් රිඩ මේ ඩිස්ට්‍රක්ටිව් වගේ කියලා. දෙක සම වුණොත් සරුවඥයි. දෙකම සම වුණොත් මේ ඥාන පිටිමේ දෙක අතරම සමාජ වාසිකම આવොත් සමාජේ පට ගන්නකොට දියුර වෙනවා. අපිට පුළුවන් ගෑනු අය බොහොම දුර්වලයි ඒකවල පැත්තකට වෙන්න ඕන කියලා තල්ලු කරන්න පුළුවන් පිළිමින්න. ඒක තමයි තියෙන සමාජයේ තියෙන පුරුෂ ප්‍රධාන සමාජයක් තියෙන සමාජයක් තියෙන. ඉතින් කවදාක සම්ප්‍රයුක්ත බලේ දිනුවට යන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ වම්මලේ වැඩ කරන තාක්කල් දකුණු මොලේ සප්‍රෙස් වෙලා තියෙනවා. දකුණු මොලේ වැඩ කරන ගත්තොත් වම්මලේ සප්‍රෙස් වෙනවා. අපිට පුළුවන් දෙක එකතෙන් කරන්න. එකතෙන් කරපුවාම එන සම්ප්‍රයුක්ත බලය පුදුමාකාරයි. ඒ නිසා සක්මන වර්ග කඩ කඩත් බලන්න ආය සමස්ත වශයෙන් බලන දෙකේ එකක් එකට වැඩිය හොඳ නෑ. මේ සතිය දියුණු වෙන අංග දෙකක්. ඒ වගේම අපි අපි කියන්නේ මේ ඉඳගෙන අපේ ගෲප් එක. අපි ගෲප් එක වශයෙන් බලන්නත් ඕනේ. ඒකලේ ගෲප් එක බලවගෙන මගේ භාවනාව මම බලන්නත් ඕනේ. ආහනේ විදිහට බලනකොට අපි අතර නිකම්ම සහෝදරකමක් එනවා. අපි එකට භාවනා කරපු කට්ටිය. ඒක බත්තලිවත් කාපු කට්ටිය. එතකොට එන ගතිය කියන්නේ සුපර් ග්ලූ කියලා. අපි අතර සහෝදර සහෝදරයන්ට වැඩිය ලොකු බන්ධනයක් වෙනවා. මොකද වර එක අපි පද්ධතිය බලනවා. වර එක අංශු වශයෙන් කඩ කඩ බලනවා. මේ දෙකටම සමාකාරව යන්න දෙන්න. සාමාන්‍යයෙන් තේරවාදේ පිළිගත් එකක් තමයි අන්සු වශයෙන් බලලා ඇති කරගත්ත සම්බන්ධතාවයේ අනුව තමයි සමස්තයට යන්න පුළුවන්. ඒක තේරවාද ක්‍රමය කියලා කියන්නේ පුද්ගලික ලක්ෂණ හදාරලා පුද්ගලික ලක්ෂණ කියන කුඹුර ඉතුරුවාට පස්සේ ඒක පොදු ලක්ෂණය කියන ඊගා කුඹුරට වතුර කැස්කේඩ් වෙනවා. වතුර පිරෙනවා. ඒ නිසා අපි කරන්නේ එක හරමුණක් අල්ලගෙන ඒක දිගේ යනවා 100 100ක්ම. ගියාට පස්සේ හැම අරමුණකම තියෙන සමාන ලක්ෂණ මේ අරමුණ හරහා දකිනවා. මෙන්න මේ ට්‍රාන්සිෂන් එක තමයි බහන ඉතාමත්ම වැදගත් දෙය. පුද්ගලික ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ, අනන්‍යතාවයේ ලක්ෂණ ලක්ෂණ බලාන ඉන්නකොට අන්තිමට සමස්තේ පේන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ මායාවක් වෙන්නේ කියලා. මෙතන concept එකක් කියලා. reality එක නෙවෙයි කියලා. ඉතින් මේක comprehend කරන්න බෑ කෙනෙකුට. ශාසනයක් නැති කාලේ භාවනා කළා දිනු වෙන්න බෑ. කවුරු හරි ඉන්න ඕන කියන්නේ මේ අංශු දිගේ බලහන යන බැල්ම සමස්තයට මාරු වීම හේතුඵල ධර්මිකේ වෙන්නේ. මට ඕන වෙලාවට වෙන්නේ නැහැ. ඒකට වෙන්න ඉඩ දෙන්න ඕන. හැබැයි ඒක accommodate කරන්න ඕනේ. ඒක facilitate කරන්න ඕනේ. ඒකට අපි ලෑස්තිලා යන්න ඕනේ. ඒක මගේ ගතියක් නෙමෙයි ධර්මතාවයක්. ඕනම දෙයක පුද්ගලික ලක්ෂණ බැලුවාට පස්සේ සමස්තය පෙන්වන එක තමයි හෙලෝග්‍රැෆික් ඩයග්‍රම්ස් කියලා ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින් ගන්නවා. හැම පුංචි අංශුවක්ම සමස්තය නියෝජනය කරනවා. හැම සමස්තයම පුංචි අංශුවකින් නියෝජනය වෙනවා. ඉතින් ඒක මේ යුආහෙන් බුද්දිසම් කියලා මේ ගන්න හැම අපි ගත කරන තැන තියෙන හැම අංශුවක්ම මුළු ලෝකෙනම සම්බන්ධයි. එකක් විතරක් විනාශ කරන්න බෑ. ඉතින් ඒක සක්මණේජීටත් වැඩි පරියන්කේදී තේරෙනවා. ආනාපානෙත් තේනවා පිම්බීම හැකිලිමත් තේනවා සද්දත් ඇහෙනවා ගන්ධ රස පහසත් දැනෙනවා හිතවිලිත් තියෙනවා වේදනක් තියෙනවා ඔක්කොම තියෙනවා මොකකටවත් විශේෂ කරන්න නැතුව බලන ඉන්නවා ඒකට අපි ගොජේ කියලා කියනවා සක්මන් කරනකොට කියන එකට කියනවා gediye පිටින් සක්මන් කරනවා දන්නවා ඉතින් ඒක පස්සට යamak කියලා සමහර හිතනවා සමහර ඉස්සර යamak කියලා කියනවා සාමාන්‍යයෙන් නම් ඒක තමන් තමන්ව අඳුනා ගන්න හොඳ ලකුණක් ඒ නිසා <clears throat> දෙකටම ඉඩ තියාගෙන ඉදිරියට යන්න ඒක තමයි කියන්න තියෙන උපදේශය. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ගරු ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. මම සුදුසු අසුනක ඉඳගතිමි. පසුව දීර්ඝ හුස්ම රැල්ලකින් කය සැහැල්ලු කරමි. කයද හිඳ ගැනීමද මම හොඳින් බැලුවෙමි. පසුව හුස්ම ගැනීමේ ගැනීමේදී මගේ උඩුකය එසවෙන ආකාරයේද හුස්ම පිටව යන විට මාගේ නාසයෙන් නාසයේද බැලුවෙමි. එය හොඳින් බැලුවෙමි. කයේ උඩ එසවීම ආශ්වාසයේ ලෙසද නාසයේ එක් සිදුරකින් රස්නෙන් නාසයේ අග වැඩි පිටවෙන ප්‍රශ්වාසය ලෙසද මෙනෙහි කරමි. මට ආශ්වාස ප්‍රශ්වාස සිදු වූ විනාඩි 10ක් 12ක් කාලයක් පමණි. සිත විසිර ඇතැයි සිතේ. දොරවල් ඇරීම වැසීම කියලා වරහන් ඇතුළේ කියලා තියෙනවා. ඒ සමගම මම නාසය මම මගේ සිත සිහියටගෙන නැවතත් ආස්වාස ප්‍රස්වාස විනාඩි 20ක් 25ක් වැනි කාලයක් බැලීමට හැකිවිය. මෙම කාලය තුලම මාගේ ශාරීරික වේදනා මෙනෙහි කළමි. කකුල හිරි කකුල හිරිවැටීම දැනේ. කකුල හිරිවැටීම වැටීම බව මම හොඳින් මෙනෙහි කළමි. මුළු කයම තද වෙන වගේ දැනේ. එය තද වෙන බව මට හොඳින් දැනේ. සීතල බවද මට හොඳින් දැනේ. එම වේදනා හොඳින් මෙනෙහි කර කර මම නැවත සිත අරමුණටගෙන ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කළමි. මේ විදිහට නිකන් බලාන යනකොට පේන්නේ මේ කරගෙන යන වැඩේට අතුරු ආන්තර සිද්ධ වෙලා වේදනාව එනවා, සද්ද එනවා, කරදර වෙනවයි කියලා. එතකොට ප්‍රශ්නයක් ඇහුවොත් මේ තරම් විස්තර වශයෙන් අපිට වෙන කෙනහිලි සද්ද දැනෙන්නේ සතිය දියුණු නිසා සතිය නිසා ප්‍රනීත වීම නිසාද එහෙම නැත්නම් මේ වගේ දැනෙන දේවල් සතියට අරියාදුවක්ද මේ සතිය තියෙන බවට සතිය ප්‍රනීත බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා මේ ලියපෙකන ගමුද උසාවියට මොකද කියන්නේ දැන් කියනවා හැබැයි ලියලා තියෙන්නේ චෝදනා පත්‍රයක් විදිහට. චෝදනා පත්‍රය ලියන්නේ මේකට කෙනෙහිලි කියලා තමයි හිතන්නේ. අපි අතීතේ හිටියානම් අනාගතේ හිටියනම් එකක්වත් අපිට ප්‍රශ්න නැහැ. තොග පිටි මොන වුණාට දන්නේ නැහැ. දැන් මේ වර්තමානයේ හිත ගත්ත ගමන් කයට කයේ සිදුවෙන හැම පුංචි දෙයක්ම මේ මයිල් එකට උලන් වදිනකොටත් තේරෙනවා. ඉතින් මේක හතියට අරියාදුවක්ද නැත්නම් සතියේ තියෙන බවට ලකුණක්ද සතියේ දරුවෙක්ද කියලා ගත්තොත් හෙල්ලුම් කාලා හිටිනවා. ඒ නිසා රචනයේ කියෝ ලියලා ආයි කියෝලා බලන්න මම මේ චෝදනා පත්‍රයද චාර්ජ් ෂීට් එකක්ද දාන්නේ. නැත්නම් සතිය ඇතිවීම නිසා මම වෙනදාට වැඩිය මං ගැන දන්නවා. වෙන්න අපි යනකොට එනකොට දොරවල් කොච්චර දඩාන් ගාලා වහනවද? දැන් කවුරු හරි දොර වහනකොට හිතන්නේ මුට කන පැයෙන්න ගහන්න තමයි මෙච්චර මේ භාවනා කරද්දී ඇවිල්ලා මේ කන ඊම ඉඳගෙන චර්චුරු ගන්නවා කියලා. හැබැයි Taman gedere ඉන්නකොට භාවනා නොකරන වෙලාවට ඒව මතක නැහැ. කම්මලේ ඉන්න බල්ලට එහෙන ගැව්වට ගානක් නැහැ. ඔය කොයි වෙලාවෙත් කම්මලේ යකඩ තලනවනේ. සංවේදී වුණාට පස්සේ දොරේ යන්නේ මොන අඬ වුණත් පිටිනවා. ඉතින් ඒක මේ සතියේ තියුණු බවට ලකුණක්ද නැත්නම් සතියට අරියාදුවද කියලා බැලුවොත් කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් අරියාදුවක්. කමඨාන සුද්ධ වුණා නම් තේරෙනවා වනමුකේ පාදපුවාම තුවාලේ හොදන්න තුවාලේ සුද්ධ කරපුවා රිදෙනවා තමයි. ඒකට උංගෝ සංවේදී වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක චෝදනා කර දාන්න නැතුව මගේ ඉඳුරංගේ ප්‍රනීත භාවයක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ඔක්කොමත් තියේදී ආනපාන නොපෙනෙන්න පුළුවන්. නෝ සතිය කළා නැහැ. කැඩුනයි කිව්වොත් කැඩෙනව නැහැ කිව්වොත් නැහැ. කවුරක්වත් නැහැ. ඒකට දෙවන්නේක් කවිලා කියන්නේ නැහැ. ඔබේ සතිය කැඩලා තියෙන කියන කවුරු කියන්නේ? කවදද අපිට මේ සතිය කැඩෙනවා කියලා කනපින්දම් ගහගෙන ඉන්න මේ කුස්සිය අම්මලා කවදද කියන්නේ සතිය කැඩලා නැහැ කියලා උපාතකම්ම කෙනෙක් වෙන්නේ කවද්ද? වෙයිද? ඈ? කුස්සිය අම්ම කෙනෙක් උපාතකම්ම කෙනෙක් වෙයිද? චරු චුරුමයි වැඩේ. මොකක් හරි අල්ලගෙන උපාසක මහතුරුත් එච්චර තමයි. ඉතින් ඒගොල්ලෝ ගැන විතෙන් කියන්න දෙයක් නැහැ. පින්නදී මේ භාවනාවේ දියුණුව නිසා අපිට වෙන්දට වැඩිය හරිය සංවේදී අපි. ඒක ලකුණකට ගන්න තව ඉස්සරහට යන්න. එහෙම නැත්නම් මේ මේ ඔක්කොම තියදී සතිය තියෙනවානේ. ඒ නිසා මේ සතියට වැඩිය බලවත් කිසිම අකුසලයක් නැහැ. සතියේ තරම්ම බලවත් මුණ අකුසලයේ සිදුවුණොත් මං ඉන්නේ අකුසලයේ කියලා දැනගැනීමේ ශක්තිය නැතිකරන්න අකුසලයකට බෑ. අපිට 100ට 100ක් රාගය කියලා එකක් නැහැ. සතිය තියෙනවා මට ඉන්නේ රාගය කියලා කියලා දෙන්න. ඒ කියන්නේ 99ට නගින්න පුළුවන් අපිට. 100ට නගින්න බෑ. මොකද සතියට ඉඩ තියෙනවා. 100ට 100ක් තරහ යන්නත් බෑ. අපිට පොත තරහ ගිය බව දැනගන්න තියෙන පුතන ඒක තරහ නෙවෙයි. එනිසා හොඳට මතක තියාගන්න මේ සතිය තරම් බලවත් දෙයක් ඇත්තේ නැහැ. අපි මේ සතියේ බලමහිමේ දන්නේ නැති නිසා අපි හිතනවා මේ කැස්සට වැත්තට මැස්සට දොරට සතිය කැඩනවායි කියලා. කෑඩෙන්නේ නැහැ. හැබැයි මම මේ දොරවල් වහන කට්ටියට සාදරේ නෙවෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ වග බලා ගන්න. මං අවුනොත් කුඩුම්බේලගින්ම අල්ලනවා. දැනගන්න ඕනේ මේ කට්ටිය භාවනා කරන දණක් එහෙම යනකොට slowly mindfully silently යන්න. මේක දැරේ ගල් දෙක ගලෙන් ගහන කුරුළු දෙන්නෙක් වැටෙන්න මම මේ. චෝදනා කරන එකටත් ගහනවා. දොරවල් වහන වහන එකටත් ගහනවා. ඒ දෙක මැදින් මේට වැඩිය කල්චර් වෙන්න පුළුවන්. මේට වැඩිය හැදෙන්න පුළුවන්. ඒක නිසා මේකටත් වැඩිය දෙයක් ආවත් මගේ සතිය කැඩෙන්නේ නැහැ. පුළුවන් නම් කඩපන් කියන අභියෝගශීලීත්වයට ගියොත් මම කියනවා එදාට කෙල්ල කොල්ල වෙනවයි කිය. ඉතින් ගෑනු පිරිමි වෙන තැන. කිසිම දෙයක් බාධාවට ගන්න එපා. කොයි එක ආවත් මම ඉදිරියට යනවා කියලා යන්නයි තියෙන්නේ. ඒකට පරුස ගතිය කියලා මම කියන්නේ. අපි පරුස වෙන්න ඕනේ. පුරුෂ කියලා කියන්නේ පරුෂයෝ જાතියකට තමයි. කඩාගෙන යනවා. මොක ආවත් නතර වෙන්නේ රගර් ගහනකොට එහෙමයි කියනවා මම ගහලා නැහැ. බෝලේ පාස් කිරුවොත් පාස් කරන්නේ නේ පස්සටනේ. ඊට වැඩි හොඳයි ඩෑෂ් ත්‍රූ කඩාගෙනම යන එකයි තියෙන්නේ. හැබැයි බුදුහාමරගේ රූපේ දැක්කාම එහෙම හිතෙන්නේ නැහැ. මොකද ගෑනු කෙනෙක් වගේ අඹහගෙන තියාගෙන ඉන්නේ කට්ටිය බුදුහාමුදුරුවෝ. ඇත්තු 16 ශක්තිය. ඔබ අපි හිතන විදිහට ඔහොම කරගෙන හිටියට එහෙම එකක් නැහැ. ඒක මහ පුදුමාකාර ශක්තියක් තියෙන. ඈ? මොකද කිව්වේ? කිව්වා මොකක්ද හරි එක. කඩාගෙන අනේක සතිය ආවට පස්සේ કોઈ බාධාව තියුණා සද්ද තියුණත් වේදනාවක් තියුණත් ආනපන තියුණත් පිම්බීම හැකිලි තියුණත් ඒ දැනීම හරහා තමයි සතිය යන්නේ. ඒක නිසා අනිත් දවසේ ඔක්කොටම ලෑස්තිලා යන්න ගිහිල්ලා ප්‍රූව් කරන්න මේ එකටවත් සතිය කඩන්න බෑ කියලා. නෑ. අවසරයි ස්වාමීන් වහන්සේ. නෑ මෙතෙන් එන්න ප්‍රමා වෙන්න නිසා මම ඉතින් කතා කරුවේ නැත්නම් ඕක තමයි උසාවියට කැඳවුණා කියන්නේ ඕකට තමයි. සක්මන් භාවනාව එම ලිපියේම සක්මන් භාවනාවේදී මම පාදයේ එසවීම ඔසවනා යයිද මෙනෙහි කළෙමි. පාදයේ සෙමින් ඔසවන, තබන, ගන්න අවස්ථා දුටුවෙමි. පාදයේ ඉදිරියට යාමේදී යනවා යයිද මෙනෙහි කළෙමි. එහිදී ඔසවන, තබන ගන්න අවස්ථා බැලුවෙමි. පාදයේ බිම තබන ආකාරයේ තබනවා යයි මෙනෙහි කළෙමි. සිත ඉවතට යා නොදී විනාඩි 10ක් 15ක් නොකඩවා බැලුවෙමි. මාගේ සිත රූපයක් නිසා විසිර ගියේය. සිත රූපේ නිසා විසිර ගිය බව දැනිනි. මම නැවත පියවර තැබීම කෙරෙහි සිත යොමු කළෙමි. මෙලෙස භාවනා කරන්නට මට ඔබ වහන්සේගේ වැඩිපුර උපදෙස් පතමි. මම රැස් කළ පින් සියලුම පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි. උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා. ඔය විදිහට රූප විතරක් නෙවෙයි, ශබ්ද විතරක් නෙවෙයි, වේදනා විතරක් තිබේ. මොන දේ ආවත් කිසිම දෙයකට සතිය කඩන්න බෑ. මේ ඔක්කොම හරහා දී යටින් ගින්දර ගෙනියනවා වගේ නැත්නම් ලැබෙන ලැබෙන මල මානෙ මාළයට අමුණනවා වගේ එනේන එක අමුණගෙන අමුණගෙන යනකොට මල් වැඩි වෙන්න වැඩි වෙන්න මාළේ ලස්සනයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරයන්කේ ඉඳගෙන මම දැන් මෙතන යයි මෙනෙහි කරමි. ඉඳගෙන සිටින ඉරියව්වේ හිත යොදමි. ඉන්පසුව දැනෙන ආනාපානයට සිත යොදාගෙන සිටියෙමි. එවිට ආනාපානය නාසිකා අග්‍රයේ වැඩි ඉහළට පහළට යන ආකාරය දැනිනි. හුස්ම ඉහළට යන විට නාසිකාග්‍රයේ යම් දෙයක් ඇතිල් වීගෙන ඉහළට යන ආකාරයේද පහළට යන විට යම් දෙයක් ඇතිල් වී පහළට ඇදෙන ආකාරයේද අල්ලා ගතිමි. ඉන්පසුව හුස්ම රැලි 3ක් 4ක් පමණ බලන විට සිහිය සිතවිල්ලකට ගොස් තිබිනි. සිහිය පිටව ගොස් ඇති බව මට දැනේ. දැනුනේ සිතවිලි රැලක් පිටුපස හඹා ගොස් හමාර වූ විටය. ඉන්පසු නැවත ආනාපානය බැලුව විට යාන්තමට වාගේ දැනිනි. නමුත් වැඩි වේලාවක් නොගොස් නැවත වරක් සිහිය සිතවිලි පිටිපස යන්ට පටන් ගත්තේය. නැවතත් සිහිය හුස්මේ ගෙනවිත් බැලු තිබුණද ඉහත ආකාරයටම නැවත සිහිය පිටව විය. මේ ආකාරයට තුන් හතර වතාවක් සිදුවිය. මේ ආකාරයේ සිහිය පිටව හේතුව වශයෙන් මට තේරුණේ මාගේ හිත ඇතුළත බොහෝ ලෙස කතාව, ඒ කියන්නේ විතක් ਵਿਚාර වරහන් ඇතුළත තියෙන බොහෝ ලෙස වැඩි යති බව නිසාය. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේද සිහිය මේ ආකාරයට පිට යනවාද? එහෙනම් මගේත් කමටහන සුද්ධ කරන්න හදා. මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ ජීවිතයේදීම ඔබ වහන්සේට අවබෝධ වේවා. මේකෙදි හිත පිට යන එක විතක්ක ਵਿਚාර නිසා ඇතුළත කතාව නිසා සිදු වෙනවා නම් ඒතියෙදි ධානය යන වාරය අපව එනේක් ගැන සතුට වෙන්න පුළුවන්. එච්චර කඩප්පුලිකමට හිත ගියාට එයා ආපහු එනවා. ඒක අපේ අම්මා අප්පා දීප එකක් නෙවෙයිනේ. මල් පහන් පූජා කරලා ගත්ත එකක් නෙවෙයිනේ. භාවනා කරලම ගත්ත එකක්නේ. පිට යන හිත නැවත අරමුණට එන බව වාර්තා කරන්න පුළුවන් වීම මේ ජීවිතය ඇතුලේ අපි උපයාගත් එකක්. ඒ තමයි සජීවී සාසනය කියන්නේ. නිසා පිට යන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. පිට යන්නේ ඒක උගේ කඩප්පුලිකමයි. පිටිගියක ඔච්චර කඩප්පුලකම තේදී ආපහු එන එක අන්න ඒක සතුට වෙන දවසේ අපිට තේරෙනවා 50ට 50 හැම වෙලාවෙම තියෙනවා. පිට යනවා හොඳ නැත්නම් එන එකේ තරම් සතුට. අපි කවදා හරි එන එක ගැන විතරක් කතා කරුවොත් ඒකට අපි කියනවා පොසිටිව් තින්කින් කියලා. අපි කියනවා ධනාත්මක චින්තනය කියලා. ඒක Tamange සහජාසයක්. අපි පිටැනව කතා කරුවොත් ඒක නාස්තික ප්‍රකාශයක්. පශ්චාත්තාපෙච්ච ප්‍රකාශයක්. මේ වගතුවක් නෑ එකේ. මේ කොච්චර පිට ගියත් නැවතෙනවා. යන්නේ කොච්චර වාර ගාන්ද ඒ තරම් පිට ඇතුළට එනවා කියන එක සතුටු කරලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ වට්ටන්නම බෑ කාටවත්. ඒ නිසා පිට යන්නේ නැති කෙනෙක් කවුරක්වත් නැහැ. ආර්යයන් වංශලා කියලා කියන්නේ පිට ගියාට පරෝපදේශ රහිතව අපව ගන්න පුළුවන්. ඒක මම ඒ ගන්න එක මම නැති කරන්න කාටවත් බෑ කියලා විශ්වාසය ඇති වුණාට පස්සේ ඉතින් කියනවා ආර්යයන් වංශනමක් කියලා. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් කරන විට ලනුපැදුරේ යටිපතුල යටිපතුල ලනුපැදුරේ ස්පර්ශ වීම හොඳින් දැනිනි. වම දකුණ වශයෙන් හඳුනා ගැනීමට ඉතා පහසු විනි. ටයිල් පොළවේදී ලනුපැදුරේ මෙන් නොව යටිපතුලට දැනුනේ සීතල පමණි. නමුත් යටිපතුල ඉතා හොඳින් ස්පර්ශ වන බව දැනිනි. පියවර 15ක් පමණ යනතුරු යටිපතුල ස්පර්ශ වීම එක දිගට දැකගත හැකි විය. විවිධ සිතිවිලට සිත එළියට ගියද කෙටි පියවර සංඛ්‍යාවක් තුල නැවත යටිපතුලේ ස්පර්ශය දැක ගැනීමට හැකි විය. යටිපතුල ස්පර්ශ වීම විලුමින් පටන්ගෙන ඇඟිලි දක්වා ගමන් කොට ඉවරුණ ආකාරයත් කුඩා වැලිකට වයර් ආදිය පෑගීමටත් පෑගීමත් හොඳින් දැනිනි. එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගොස් හැරෙන අවස්ථාව බොහෝ ප්‍රකටව යටිපතුලේ පොළවේ ස්පර්ශය වී ඇති බව දැනිනි. එසේ වූයේ එක ස්ථානයේ සිටගෙන වටේට පියවර තුනක් පමණ ගත් නිසා බව සිතිනි. එම නිසා හැරෙන තැන හොඳින් ස්පර්ශය දැනෙන නිසා හැරෙන තැනට ප්‍රිය කළෙමි. සක්මන් භාවනා විනාඩි 20ක් පමණ කළ පසු උරහිස්වල වේදනාවක් දැනිනි. කකුලේ වේදනාව ප්‍රකට වූයේ නැත. පරයන්ක භාවනාවට වඩා සක්මන් භාවනාව පහසු බව සිතිනි. භාවනාවේ වැඩිදියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ අනුශාසන පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔමෙයිටට සිද්ධි බහුල භාවයේ තියෙද්දී නැත්නම් හැරෙන වෙලාවට වගේ ඊටියාපත සම්දිවලත් සතිය පිටවන්න ගියාට පස්සේ අපිට තියෙන මේ කකුලේ දැනීමක් තියෙනවා වේදනක් තියෙනවා සද්දක් තියෙනවා ඔක්කොම මැද මහා තැනක ඉන්න තැනක හප්ප ගන්න තු වාහනේ අරන් ගන්නවා වගේ යහන ශිල්පයක් තියෙනවා වගේ. ඒක තමයි মালටි ටාස්කින් කියන්නේ. ඉතින් අපි භාවනා කරනවා කියන්නේ মালටි ටාස්ක් වලින් අයින් වෙලා අරණේ ගත වෙලා රුක්ක මූල ගත වෙලා කෙරුවට ඒක නිෂිනේ යන්න දුන්නොත් මයින්ඩ්ෆුල්නස් එක ඩයිවර්සිෆිකේෂන් කියලා එකක් තියෙනවා. විවිධාංගීකරණය වෙනවා. ඉතින් උඟ දෙනෙක් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. හිතන මේ කරදරයක් කියලා. කරදර නෙමෙයි. කොච්චර කරදර තිබුණත් මේ මැදින් දාගෙන යන පාරක් තියෙනවා. ඒක කරදර වලින් විඳලමයි තේරුම් ගන්න ඕනේ. පොත් කියවට කවදාකවත් හම්බෙන්නේ නැහැ. කවුරුත් ඇවිල්ලා උපදෙස් දුන්නට හරියන්නේත් නැහැ. ඉතින් ඒකයි මේ දියුණු වෙන්නේ. මුති ඒක නිසා එතනදී සමාධිය ටිකක් බාධා වෙන්න පුළුවන්. නමුත් සතිය හරි සෙල්ලක්කාර වෙනවා. සතිය හරීම විවිධාංගීකරණය වෙනවා. අන්න ඒකට ප්‍රිය කරන්න ගත්තොත් හැබැයි ඔක්කොට මේක ප්‍රිය වෙන්නේ නැහැ. ඒක මම දන්නවා. සමහරෙකුට පුළුවන් ඒකම කුසලතාවයක් කරගෙන යන්න. ඒ චරිත හරීම රැඩිකල් වාදී චරිත. අන්න ඒ වගේ කෙනෙකුට බාධා තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව ගැන සඳහන් කරමි. ඊයේ රාත්‍රියේ පර්යංක භාවනාවට සුදුසු ලෙස කොට්ටේ මත අසුන්ගෙන ඉන්න ඉරියව්ව දෙස හොඳින් මෙනෙහි කළෙමි. දෙතුන් වරක් මෙනෙහි කරන විට කුසේ පිම්බීම හැකිලිම දැකගත හැකි විය. දෙතුන් වරක් ඒට හොඳින් අවධානය යොමු කරමින් සිටින විට ආස්වාස ප්‍රස්වාස හඳුනාගත හැකි විය. හුස්ම ඇතුල්වන විට නාස් කුහර පිම්බෙන අයුරුත් පිටවන විට පහසුවෙන් පිටවන අයුරුත් දැකගත හැකි විය. මේ හොඳින් බලා සිටින විට විනාඩි 5කට පමණ පසු හුස්ම රැල්ල නොදෙනී ගිය අතර හොඳින් සිහියෙන් බලා සිටිමි. සිතිවිලි එක් ටික ටික පටන්ගත් පටන්ගත් අයුරු හඳුනාගත් ගතද ප්‍රතික්‍රියාවක් නොදක්වා සිහියෙන් බලා සිටියෙමි. එසේ විනාඩි 10ක් පමණ ඉන්න ඉන්නා විට දකුණු කකුලේ වේදනාවක් හටගන්නා අයුරු දැකගත හැකි විය. එය කෙමෙන් වැඩිවන අයුරුද හඳුනාගත්තේය. ඒ වැඩිවන විට වම් කකුල දෙස බලා වේදනාවක් වම් කකුලේ නැති බව සිහිපත් කරගත්තෙමි. තව තවත් දකුණු කකුලේ වේදනාව වැඩි වූ නිසා ඉරියව්ව මාරු කළ විට පහසු බවක් දැනුණු අතර නැවතත් හුස්ම රැල්ල දැකගත හැකි විය. හුස්ම ඇතුල් වන විට නාස් හුස්ම ඇතුල් වන විට පිටවන විට නාස් කුහර සමා වෙන්න හුස්ම ඇතුල් වන විට නාස් කුහරත් පිම්බෙන අයුරුත් නාස් කුහර පිම්බෙන අයුරුත් හුස්ම පිටවන විට පහසුවක් දැනිනි. විනාඩි 5ක් පමණ හුස්ම රැල්ල නොපෙනී ගිය අතර සිහියෙන් යුතුව සිටියෙමි. විටින් විට ඇතිවන සිතිවිලි දෙස හොඳින් බලා සිටිය අතර ඒ වාට එකතු වීමක් නොකලේය. මෙලෙස විනාඩි 15ක් පමණ සිටන විට වම් කකුලේ වේදනාවක් හටගත් අතර එය හොඳින් නිරීක්ෂණය කළේය. එය කෙමෙන් කෙමෙන් වැඩිවන විට දකුණු කකුල දෙස බැලිමි. බැලීමට සිතුනද වම් කකුලේ වේදනාව දෙසම බලා සිටියෙමි. කෙමෙන් කෙමෙන් වැඩි වූ වේදනාව හොඳටම වැඩි විය. ඉන්පසු හිරිවැටි යන අයුරු අයුරු මෙන් දැනි පහසුවක් ඇති විය. නැවතත් සිටිවිලි පෙනෙන්නට විය. පෙරමෙන් හොඳින් සිහියෙන් යුතුව බලා සිටියෙමි. මෙසේ විනාඩි 20ක් පමණ සිටන විට දැන් කුමක් කරන්නේද කියා හඬක් ඇසිනි. වරහන් තුල ඒ සිතේම හටගත් එකකි. එයට සිහිය තිබෙන සිහිය තිබීමට නොහැකි වූ බවක්ද දැනිනි. දැස් විවර කළ අතර පැයක පමණ කාලයක් අවසන් වී තිබිනි. ඊයේ සවස දේශනාව භාවනාවට මහත් උපකාරයක් වූ බව හදපිරි ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. මාගේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උතුම් උපදෙස් පතමි. අප සැමට මේ උත්තරීතර උපකාරයට ඔබ වහන්සේට උතුම් ධර්මය සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. උතුම් තෙරුවන් සරණයි. මේ කරගෙන යන වැඩ පිළිවෙල හොඳයි විවිධාංගීකරණ වෙලා තියෙන්නේ. හැබැයි අත්දැකීම් මදි නිසා මේක මේ රෝලෙම මේ වාරගානම මේ විදිහටම දිගට කරනකොට ඔය අත්දැකීම හොඳ තහවුරුවක් ලැබෙනවා. ඒ නිසා ඒක බාධා කරගන්න නැතුව දිගට කරන එක තමයි කරන්න ඕනේ. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස මා පරයන්ක භාවනාවේ යෙදී සිටන විට යම් අවස්ථාවකදී ප්‍රීතිමත් සිතින් සිහිය පිහිටුවා ගනිමින් සිටන අතරතුරදී බාහිරෙන් ඇසෙන දොරගුළු අරින වාහන ශබ්දය ශබ්දයක් වැසිකිලි වල වතුර ශබ්දයක් දොරවල් වසන ශබ්දයන් නිසා මා අසතුටට පත්වන ස්වභාවයක් ඇතිවේ. එය ශබ්දයක් ලෙස සලකා නැවත මා කලින් සිටි අරමුණ වෙත ගැනීමට යම් කාලයක් ගත වේ. ඒ සඳහා උත්සාහ කරන අවස්ථාවේදී නැවත එම ශබ්දය ඇතිවීම නිසා මා බොහෝ නොසන්සුන් ස්වභාවයට පත්වේ. එය පටිගයක් විය හැකිද? ඉන් මිදීමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ ඇත්තටම පටිගිය වුණත් එහෙම තරහක් කේන්තියක් ආවත් ඒක අපි අරමුණක් කරගන්න දන්නවනම් ආනපන අරමුණක් කර ගන්නවා සද්දයක් අරමුණක් කර ගන්නවා ඒ සද්දෙට ඇති වෙන පටිගේ ඒ හීන් වලින් ඇති වෙන පටිගත් අරමුණු කරන්න පටන් අරගත්තොත් අපිට පේනවා භාවනාව යන්නේ රූප කර්මස්ථානක නෙවෙයි නාම කර්මස්ථානක නමුත් මේ ඒ මෝඩ් එක මාරු වුණාට පටිගේ අල්ලගන්න පුළුවන් නම් ද්වේෂයට ද්වේෂ නොකර ඒක අර ආනපනට වැඩිය ගොඩක් ආනිසංස සහිතයි. නමුත් අපිට අර ද්වේෂයට ද්වේෂ කරන ගතිය තමයි තියෙන්නේ. ඒක නිසා ඒක අඩු කරන්න බලන්න. ඒ නිසා සමස්තයක් වශයෙන් අපි අරගනිමු භාවනා කරන වෙලාව එක දොරක් ඇරලා තියන්න. කාට හරි අවශ්‍ය නැහැ ඒකෙන් යන්න අරින්න. අද උදේ කවුරු හරි මීයක් වගේ යනවා කුටු කුටුස් ගන්නවා. ආය යනවා කුටු කුටුස් ගන්නවා. ආය යනවා කුටු කුටුස් ගන්නවා. දිගටම අද උදේ සද්ද තිබුණා. අනිතික ඒ දොරවල් මේ වයිම බෑන්ගින් කඩාගෙන වදිනවා. ඉතින් ඒ නිසා සම්මත කරගන්න එක දොරක් අරලා තියන්න. කාටරි අවශ්‍ය නැහැ. මේ ඉන්නේ භාවනා කරන බව දැනගෙන තමන් SMS දාන්න. slowly mindfully silently කරන වැඩේ නැවතිල්ල කරන්න නිහඬව කරන්න පුළුවන් තරම්. ඒතකොට යන කෙනාටත් ඒක සතිය පිහිටනවා. ඉන්න අයටත් මේ වාසියක් වෙනවා. ඒ නිසා මේ වගේ පොඩි පොඩි අපි වැඩේ යන අතරමැද සම්මුතිය ඇති කරගන්න ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව අද උදෑසන සක්මන් භාවනාවට සුදුසු තැනක් තෝරාගෙන මම දැන් මෙතන යයි සිතා මාගේ ශරීරයට හොඳින් සිත තබා ගතිමි. විනාඩියක් දෙකක් මාගේ ශරීරයේ දෙස හොඳින් බලා දකුණු කකුල ඔසවන විට දකුණ කියාත් වම් කකුල ඔසවන බිම තබන බිම තබන විට දකුණ කියාත් සිතින් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. දකුණු කකුල ඔසවනවත් සමගම දනහිස පිටුපස පස්සේ තදගත් තද වේදනාවක් දැනිනි. එම කකුල බිම තබන විට වේදනාව අඩු විය. ටයිල් පොළවේහි සීතල දකුණු කකුලේ යටිපතුලට හොඳින් දැනිනි. දකුණු කකුලේ යටිපතුල පොළවට තදවන විට කකුලේ මස් පිටු පිටුපස පිටුපස තදවීමක්ද දැනිනි. වම් කකුලේද මේ ලෙසටම වේදනාවක් හා සීතල මස් තදවීමක්ද හොඳින් දැකගත හැකි විය. මේ මේ දෙසට මේ විදිහට විනාඩි 5ක් හෝ සක්මන් කරන විට ඉදිරියට ආ කෙනෙක් නිසා වම් කකුලේ දකුණු කකුල මාරු වෙන්ට පෙර සිතා පිටව ගියත් නැවතත් සිත භාවනා අරමුණට වම් කකුලට එන විට මා සිතවිලිත් සමග විනාඩි දෙක තුනක් සිට ඇති බව දැනිනි. සිතේ කනස්ස වරහන් ඇතුළේ තියෙනවා සිතේ කනස්සල්ල බලන් සිට බලා සිතේ කනස්සල්ලෙන් බලා සිටන බව මට හඳුනාගත හැකි විය. නැවතත් මම මූල කර්මස්ථානය වෙත සිත යොමු කළෙමි. මම දකුණු කකුල අමතකව ගොස් කකුල උසවනවා කියා කියනවා බව විතරක් දැනිනි. මෙලෙස විනාඩි 10ක් හෝ 15ක් ගතවන්ට ඇතැයි සිතමි. නිදිමත්කට හෝ කම්මැලිකමකට සමාන කම්මැලිකමට සමාන හිස් බවක් දැනිනි. වරහන් ඇතුළ ඔබ වහන්සේ ඊයේ දේශනා කළ ආකාරය ආකාරයේ විවේකයක් හෝ නිස්කලංක බවත් දයි නොදෙනෙමි. මේ වන විට යටිපතුලේ යටිපතුල් අමතකව ගොස් පිම්මීම හැකිලිම පපුව දිගේ හුස්ම ඉහළ පළ යාම හොඳින් දැකගත හැකි විය. සක්මන් භාවනා විනාඩි 20ක් 25ක් කරන්ට ඇතැයි සිතමි. පිම්බීම හැකිලිම හොඳින් ප්‍රකටව තිබූ නිසා මම පර්යංක භාවනාවට ඉඳගත්ෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ සක්මන් භාවනාව ඉදිරියට කරගයන්ට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය වහවහ උතුම් නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඇත්තට මේ වගේ අර යාකන්ෂන් කරපු තැනක සිමෙන්ති පොළවේ ඇවිදිනකොට ගොඩාක් ඔය වගේ රුමැටික් පේන්ස් එන්ඩිඩ තියෙනවා. ඒක වෙන්නේ නැහැ එළිය වැල්ල කැවිදිනකොට. ඒ නිසා අපි මේකේ තියෙනකම් මේකෙන් වැඩ අරගනිමු. නමුත් උත්සාහ කරලා බලන්නේ ඇති වෙච්ච අත්දැකීමෙන් සාමාන්‍ය කුණුසුම තියෙන තැනක ස්වභාවික පොළි වැවිදිනකොට ඒ වගේ දෙතුන් ගුණයක් වාසිපති ඉන්න පටන් අර මේ ලංකාවේ වුණත් ඒ ස්වර්ණමය යුගයේ භාවනා සිද්දලා තියෙන වියලි කලාපේ නුවර පළාතේ සීතල පළාතවල ආරණ්‍ය සීනාසන තිබිලම නැහැ. පරණව තිබුණා හැර තියෙන රජ රටමයි. කාෂ්ඨකයි. නමුත් භාවනාවට හොඳයි. ඒ වගේ තමයි මේ වගේ සිටුේෂන් එකදී ඉඳගෙන ඉන්න ආසයි. නමුත් භාවනාවේ වර්ධනයට අවශ්‍ය කරලා තියෙන සාමාන්‍ය පසුබිම නම් වියලි උණුසුම් පරිසරයක් තමයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාට ওই කියවෙන්නේ අර මේ රුමැටික් පේන්ස් මේ මේ පොළොව පාගනකොට සිදුවෙන දේ. ඒක නිසා ලනුපැදුරක් හෝ ඒ වගේ වීලි තැනක කරන්න පුළුවන් නම් ඊට වැඩිය වාසි වෙනවා. නමුත් ඒක අපි බාධාවට ගන්න නරකයි. අපි බලමු පුළුවන් හරියෙන් ඒකෙන් වැඩක් ඇති කරගන්න. අසකන ඊ අත්දැකීමෙන් Taman ස්වභාවික පරිසරයේ භාවනා කරලා බලන්න. එතකොට Tamanට තේරෙයි පරිසරෙමුත් පොඩි බලපෑමක් තියෙනවා. විශේෂයෙන් මේ වගේ මේ ටෙම්පරේචර් ටික උණට වැඩි වැඩි AC එක දාලා තියෙන ගානම ඊට වැඩි පොඩක් වැඩි වෙනවනම් හොඳයි. එළිය උණට වැඩි වැඩි. මේකේ අඩුයි. ඉතින් මේ දෙක අතර සමකරන්න දෙන්නේ කිටියොත් දෙන්නට සම වෙන්නේ නැහැ. ඒ නිසා බෙන්ස් කාර් එක හදනකොට නෝනාට එක ටෙම්පරේචර් එකක් මහතර එක ටෙම්පරේචර් එකක් වෙනස යකඩ නිසා දෙකක් හයි කරලා තියෙනවා. නැත්තම් දික්කසාද නඩු වැඩි වෙනවලු. එයා කියලා දෙන දැන් දික්ක හද වෙන්න ඕනේ නැහැ. ඔයා 27 ඉන්න මම 25 ඉන්නම් කියලා දෙන්නට. ඉතින් මේ වගේ පොදුවේ කරනකොට එහෙම කරන්න අමාරුයි. ඒ නිසා අපිට ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. අන්නේ උෂ්ණත්වයේ තමයි හිත හුඟක් සමතුලිත වෙන්නේ. නමුත් පුළුවන් ප්‍රමාණයක් මේ කරලා දෙන නිසා ওই විදිහට කරගෙන යන් කරන ගිහිල්ලා පස්සේ අපිට ප්‍රශස්ත තත්ත්ව ලැබිච්චාම වෙනස දැනගන්න ආසුලුව දිගට කරමු. සෝනහස මේක භාවනාවට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. නෑ අද දැන් මේ වෙනකොටම අපි වෙලාව පැයකමාරක් කරන් තියෙනවා. ඒ නිසා මේ අදාළ නැති ප්‍රශ්නේ තිබුණත් නැතර කරන්න වෙනවා. අවසරයි සම්මාස. ඒක නිසා අපිට තියෙන පැය භාගයයි සක්මන සඳහා. විනාඩි කීයක් ඕනේ? ඈ? පහක් දෙන්න බෑ. විනාඩි 5ක් දෙන්න බෑ. දැන් විනාඩි 30 30ක් වැඩිපුර අරගෙන තියෙනවා. දෙන්නට විනාඩි 5ක් දෙනවා. දෙන්නම් මෙතෙන් එව. ඉක්මන් කර ඉක්මන් කරු අක්කා කියන්නේ නෑ අක්කා කියන්නේ ඉස්සලා අක්කා ඊගාට නංගි Welcome meditation, Venerable Thera. I choose a suitable rope mat path. Then I stand on one end of my path. I concentrated on my body while my eyes were closed. I felt my feet were touching on the mat. My legs were st- uh, slightly bended. My body was straight. My eyes were closed. Then I slowly open my eyes and start to work on rope While working on the rope I felt it was rough and having spines and while working on the rope I felt I felt the spine poke on my feet. Sometimes it pains. Without thinking about it, I concentrate on working. I recognize left leg, right leg, when I am taking my left leg up, my body weight is going to my right leg. When I am taking my right leg up, my body weight is going to my left leg. After some time, I went on a thought. I came back to work when the road mat, mat thread spoke. Then I fe- felt my body weight as before. I continued my meditation with mindfully. Venerable Thera, please give me a valuable advice to improve my meditation. Sitting meditation. Sitting meditation, Venerable Thera. Today on my mo- morning meditation, I sat on a suitable place and closed my eyes to check my body. My legs were bent back, my hands were on my lap, my left, my right hand was top of my left hand, my body till head they were straight. Then I slowly concentrated on my breath. I recognized asvasa, prasvasa, breathe in, breathe out. I felt long breaths and short breaths too. In breathe in, I felt cold air which touched on my end of the nose, and in breathe in, the body contract contrast. In breathe out, I felt warm air which touched on my upper lip slightly and in breath out the body relaxed. I, cu- I counted my breath till 30 31. Then I felt sleepy. I took a strand and rubbed my face while my, my eyes were closed. Then I continued to count from 30 31 breaths. Then I heard sounds, but I didn't felt disturbance and continued. After some times around uh, 68 69 breaths, I didn't felt any breath on my nose, but I felt the shoulders moving up and down and stomach blowing in and out. I opened my eyes and stayed for some time around 2-3 minutes and continued my meditation for, for more 30 breaths. So there is a story telling that uh, when the breath is continuous, sleepiness can come, come. But if you can still go through, you can see the calming down the breath. And the breath becomes still subtle. And when you are further going, sometimes you develop doubts. So if you are without any doubts, if you have no doubts, you can just go to the end of the feeling of the breath. You are little advancing. Next time you must go still further. Don't go to another object. Just see the disappearing object, disappearing breath. Just the tail end. More and more you go there, it is lasting kind of a peace, lasting kind of a concentration happens. Understand? This is about sitting. Okay. Now. Venerable Thera, may I dedicate my marriage to you as soon as get the Nibbana. Sadhu, sadhu, sadhu. Sadhu. Welcome. Okay. Welcome meditation. When I am doing welcome meditation, I pray to Supreme Buddha. Then I start to do walking meditation. Then when I am taking my le- uh, left leg and right leg up and down, I feel some thought are and hearing sound. I came back to walking again. I worked 20 times without no disturbance. When I came, when then I came taking my right leg up my whole body weight is going to left leg. Then I, when I'm taking my, when I'm taking my left leg up, my whole body weight is going to right leg. Then when I am taking my left leg left leg up left leg is going up and down I know my left leg is going up and down when I am then I then I am taking my right leg is going up and down uh, up and down I know my right leg is going up and down so what is the difference of uh, left left leg going up and down and right leg what is, is there any difference between left leg and right leg how do you know this is left leg not the right leg both the same or different? different. What, are the, what is the difference? So you have to look into that and next day you are writing and write about that. Sitting meditation, when I am doing when I am doing sitting meditation, sitting meditation, I sit on the pillow. Then I close my eyes. Then I checked my body three, four times. I could see 25 breaths. I could no, I could see 25 breaths without no disturbance. Then I hear different kind of sound, but there was no disturbance. Then I came back to the breath. I felt some long and short breath going, going and coming. In the long and short breaths, some were hot and somewhere cold. And I continued my meditation. May I dedicate many merits to Venerable Thero as soon as get the Nibbana. Venerable Thero, please give me your valuable advice to improve my meditation. As you, you can go for about 25 breaths. If you can continue further, it will be further very subtle, very short and very sensitive. So you have to go prepared, go for 25th, 26th, 27th, 28th like more and more with breathing. So it is like uh, observing stars when the sun is rising. Have you seen? When the sun rises, the stars are disappearing. So you have to keep on, keep an eye on the same star so you can see when the sun rises, star disappears. Like I said, how the breath is disappearing. Understand? Oh, that is the advice. Okay. So anyway, it, is, it has taken more taken more than five minutes. No, not not that much. So we have about uh, 40 minutes, sorry, 20 minutes for walking meditation and we'll make it 30 minutes. So we'll sit at about three past, two, 20, 10 minutes past three. Instead of three o'clock, we are going to sit 3.10. Right, so that we have 30 minutes of walking meditation. Thank you very much for everyone. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.